හොඳයි ගෞරවනීය මෑණියන් වාසී මෑණිවරුන්ගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ගත සටහන් වෙන්නේ අපේ වැඩමුළුවේ හතරවෙනි දවසේ වශයෙන් මේ කාලේ අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් ඉතින් ඒකට සූදානම්ට වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා ඉතින් මම බලාපොරොත්තු වෙන වැඩසටහන ලිඛිත ප්‍රශ්න මාර්ගින් ඉදිරිපත් කරගෙන මෙහෙවන්න අතර වාරදී කාට හරි වෙන සභාවේ ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටනවා. ඒ වාර්තාගත වීමේ පහසු පිණිස මයික් එකක් පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා මයික් එක දීලා. හොඳයි. මෙහෙමයි ලිඛිත ප්‍රශ්න යන්නේ ආනාපාන සති භාවනාව කරන විට මගේ නල්ලේ මැද තද ගතියක් ඇති වේ. හිස මුදුනේ ඇතුළතින්ද තදවන ගතියක් මට දැනේ. ඒ හිස එකක් කොමක්ද නොවේ. ස්වාමීන් වහන්සේ මට මේට උපදේශක් දෙන්න. මේක ඇත්තටම දැරිය හැකි එකක් නම් භාවනාවේ මෙන එකක් වගේ Tamanට තේරෙනවනම් එක පැත්තකින් සතුට වෙන්න පුළුවන් හිත දැන් ඇතුළට අවිලා කියන. හිත බාහිර ගිහිල්ලා නැහැ. මේ මනලලේ හරි ඉසේ හරි තදවීමක් තිබෙනවා. නමුත් කිසි කැක්කමක් මට්ටමට වෙහෙස කර මට්ටමට එනවනම් අනිවාර්යයෙන්ම ආනාපාන සතිය නෙවෙයි ආවේනික අරමුණ වෙන එකක් තියදී ආනාපානේ අල්ලන්න හැදීමේ ප්‍රශ්නේ මතුවෙනවා වෙන්න පුළුවන්. නමුත් දරන්න පුළුවන් එකක් නම් යෝගාවචරය උත්සාහ කරන්න තියෙන්නේ තද ගතියක් නලලි හරි මුදුනේ හරි ඇතිකොට ආනාපානේ කොහොමද නැතිකොට ආනාපානේ කොහොමද කියලා බලන එක විතරයි. නැති වෙලාවෙ මට මෙහෙම පේනවා ඇති වෙලාවෙ මට මෙහෙම පේනවා කියලා බලාන බලාන යනකොට අවධානය ප්‍රධාන වශයෙන් යන්නේ ආනාපාන සතිය විශේෂේන සතිය විශේෂයෙන් යන්නේ ආනාපානෙට ක්‍රමයෙන් අර තද ගති මැකිලා යන්නත් ඉඩ තියෙනවා සමහර විටක මේ ධාතු ගුණයක් පාඨවි ගුණයක් පෙන්නන ගතියක්ද කියන දන්නෙත් නැහැ. ඒ වුණත් එහෙම නැත්නම් ඒක ශාරීරික රෝගයක් වුණත් දැරිය හැකි මට්ටමක් තියෙනවනම් ඒක තියේදී ආනාපානෙ බලන්ඩ සමහර විටක ඒ තද ගතිය ළඟතියි ආනපනිය ඈතතියි. සමහරට ආනපනිය ළඟතියි තද ගතිය ඈතතියි. අන්නේ විදිහට ඒ වගේ වෙස්පර්ලි සිදු වෙනවා. ඒක Tamanට ආනපනියේ නොදැක්ක පැතිකඩවල් දැක් ගන්න උදව්වක් වෙනවා. ඒ විදිහට ඒක කරදරයක් බරක් කරගන්න නැතුව භාවනා කරන එක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි මේ විදියට කියනවා හිතනවා මම නැත්නම් මේන් නිදහස් වෙන්නේ කවුද පැහැදිලි කරන මේන් කර දෙන මේන් ඔබ වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටිමි මේ ප්‍රශ්නේ ඉච්චරයි පිරිසිදුමදි නමුත් මම හිතනවා යම් ප්‍රමාණයකට තේරුණායි කියලා ඒකෙදී මම හිතන්නේ අපි ඊයේ හවස කමඨාන් සුද්ධ කරන වෙලාවේදී හොඳට අපි කාරණා මතු කරගන්න උත්සාහ කළා. අපේ ශරීරයේ, අපේ වචනයේ, අපේ හිතේ මට කළ හැකි, හිතලා කළ හැකි, චේතනාවකින් කළ හැකි, අදිෂ්ඨානකින් කළ හැකි දේවල් සියල්ලම නතර වෙන්න අරින්න. නතර වෙන ගියාට පස්සේ Tamanට තේරෙයි ඒ හිතලා දේවල් නතර කරාට ඇතුලේ වැඩ ගොඩාක් යනවා. අන්නේ අර අන්නේ වැඩ ටික මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්නේ කියන්න පුරුදු වෙනකොට තේරෙයි එව්වත් මගේ කියාගත්තොත් එව්වත් මම කියාගත්තොත් එව්වත් මගේ ආත්මය කරගත්තොත් ප්‍රශ්න දරා ගන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ටික කොටු කරලා ඒ ටික මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හරියට පිරිසුදු කෙරුවට පස්සේ කිව්වොත් තමන්න තේරෙයි මේ හිතලා කරන ටිකත් මම නෙවෙයි. අරක තේරුම් ගත්ත දවසේ තමයි මේක තේරුම් ගන්නෙ. ඒක නිසා මේ ඉනේන දේවල් වලට පාරායින ඉතින ගස්කල් වලට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන එක නෙවෙයි මේ කියන්නේ. භාවනා කරලා කායනුපසනාය කියලා පැමිණුණාට පස්සේ ආනපන හොඳට සංසිඳුණාට පස්සේ කලබල වෙන්නේ නැතුව අරමුණක් නොපෙනුනත් මෙනෙහි කිරීමක් නොකෙරුවත් හොඳට බලනකොට තීරෙයි වැඩ ගොඩාක් යනවා. Tamange පාන්නේ කින්තරෝ Taman තමන්ට ආණ්ඩු මට්ටු කරගන්න බැරි රාශියක් වැඩ වෙනවා. සමහර බා රූපාකාරයෙන් පේනවා. අර ශබ්දාකාරයෙන් පේනවා. සමහරට හිතවිලි ආකාරයෙන් පේනවා. ගන්ධ වශයෙන් දැනෙනවා. රස වශයෙන් දැනෙනවා. අන්නේ දැනෙන සියරම මනෝ මූලමේ දේවල් ඒවට මම කියා ගන්න තමයි කෙලස් බරිත හිත කැමති වෙන්නේ. ආශප්පුරුෂ හිත කැමති වෙන්නේ. කල්යාණ මිත්‍ර නොවන හිත ඒවත් මම කියා ගන්න හදනවා. ਸਰවචනච හරි ලස්සනට ඒක කැඳේ ගල බීරුවගේ වෙන් කරලා මේ ඉබේ මතුවෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ගත්තට පස්සේ හොඳට නිින්ද යන්න පටන් ගන්නවා. කාපු දේවල් දිරවන්න පටන් අරගන්නවා. මේ අනවශ්‍ය අහ කියන දේවල් ඇඟේ දාගෙන ඇති කරගන්න මානසික පීඩනයේ ආතති නැති වෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒක යෝගාවචරයාගේ එදිනදා ජීවිතේට විනිශ්චය කටයුතු වලට පරිණ පරිපාලන කටයුතු වලට උනත් උදව් කරනවා. ඒ නිසා මේ මම නැතිනම් මේ නිදහස් වෙන්නේ කවුද? පැහැදිලි කර දෙමින් උපවාසයෙන් දෙපා නම් දීලා සිටීමේ ඉස්සල්ලා නොහිතා ප්‍රාර්ථනා නොකර අදිෂ්ඨාන නොකරන නොකර පහළ වෙන දේවල් දැකලා මම නෙවෙයි කියනවා. ටිකක් කල් ගියාට පස්සේ තේරෙයි අදිස්ථාන කරලා ගත්තත් හිතලා ගත්තත් ඒ දේවල් වල පවා මෙහෙම මම කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ මේ ආයතනයක් මෙතන දුවනවා ඒ ආයතනේ ඒ ඒ නිලධාරිය ඇවිල්ලා ඒ ඒ වැඩ කෙරුවට මේකේ මූලික ඒකකයක් නැහැ මූලික කොඳු වැඩ පෙලක් නැහැ මූලික හරපද්ධතියක් නැහැ මූලික ආණ්ඩුවක් නැහැ ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රශ්න අහන්නෙත් මම නැත්තම් මේ නිදහස් වෙන්නේ කවුද කියලා මේ හිතේම ප්‍රපංචයක් තමයි. හිතම ප්‍රශ්නක් නගලා අහනවා මේකෙන් මම නැත්තම් මේ නිදහස් වෙන්නේ කවුද කියලා ඒක හරියට හොරා ගියම්මයින් පේන අහන්නා වගේ වැඩක්. මේ හිතම තමයි මේ ගේම ගෙනියන්නේ. මේ හිතම තමයි මවල පෙන්නන්නේ. එයාම ප්‍රශ්නයක් අහනවා එහෙනම් නිදහස් වෙන්නේ කවුද කියලා. ඒ නිසා මුලදී මේකේ අර්ථය එහෙම නැත්නම් මේකේ පිටිපස්සේ තියෙන ව්‍යාකරණේ සමීකරණේ මූලධර්ම වැටෙන්නේ නැහැ. මුලදී බුදුහාමතු කියපු නිසා කරගෙන කරගෙන යන්න පහු වෙනකොට තේරෙන පටන් අර ගන්නවා මේක හැදිලා තියෙන්නේ මේ පද්ධතිය හැදිලා තියෙන්නේ හැම වෙලාවෙම මමයා පවත්තන විදිය. ඒ නිසා මම නෙවෙයි නම් කවුද කියලා අහලා හරි මමයාට අයිතිවාසිකම් ලබා දෙන එක නෙවෙයි අපිට කරන්න තියෙන්නේ මමමයි කියලා අරගෙන ඔව් මම තමයි කරන්න කියලා අනික වතුරු ගහක බලන්න කොහෙද මම ඉන්නේ කියලා. කොහොක්වත් හොයන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ නම් නිත්‍යානුකූල ප්‍රශ්නයක්. ඒ වෙනත්නම් හොඳට මේ තර්කයට සහ දර්ශනයට අනුව ගැළපෙන ප්‍රශ්නයක්. උත්තරය හැබැයි අපි හිතන තරම් ලේසි නෑ. උත්තරේ ප්‍රතිපදාව තුළින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ළඟා වෙච්ච උත්තරයක් තියෙන. ඒ නිසා මුල් ප්‍රදේශයේදී ඒක තේරුම් ගත්තේ නැත්නම් ශ්‍රද්ධාවෙන් බහගෙන යන්න වෙනවා. යනකොට ඔය ප්‍රශ්න අහන හිත දුර්වල වෙන්න ගන්න. මමයා දුර්වල වෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා 100න් හිමීට කර පසුව වාඩි වී භාවනා කරනකොට තද නිදිමත ගතියක් දැනේ. වේගෙන් සක්මන් කර වාඩියොත් ඒ මගහැර යාවිද කරුණා කර පහදා දෙනු මැනවි. මේක ඇත්තටම මේ අමාරු මූලධර්ම වශයෙන් උත්තර දෙන්න අමාරු කරලා බලන්න. සමහරලාට අර වුණාට වැඩිය හිමීට කරන්න යෑම કૃතිම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සාමාන්‍ය වේගයෙන් සක්මන් කරන්න සක්මන සඳහා કૃතිම වේග දාන්න එපා. ඇඟ කැමැති වේගයෙන් යන්නේ එකයි තියෙන්නේ. ඒක නිසා ඒ වගේ වෙනවනම් ටිකක් ක්‍රියාශක්තිය දෙන්න වෙනවා. නිජමත ගති වෙනවනම් ක්‍රියාශක්තිය දීලා එහෙම නැත්නම් කර්මන්‍ය භාවය ඇති කරගන්න යට වාක්‍යයේ තියෙන විදිහට මේ වේගෙන් ටිකක් සක්මන් කරලා බලන්න ඕනේ. මේ නිජමත එකතිය එනවනම් නැත්තම් කියනවා පස්සෙන් පස්සට සක්මන් කරන්න. එතකොටත් නිජමත ගතිය නැති වෙනවා. එහෙම නැත්තම් තාප්පයක් උඩ සක්මන් කරන්න කියනවා. එහෙනම් පල්ලමක පස්සෙන් පස්සට එන්නේ කියලා කියනවා. එතකොට බක් ගාලා ওই නිදිමත ගැලවිලා සර්පේත් දන්නෙත් නැහැ වලත් දන්නෙත් නැහැ මොකක් හදා දන්නෙත් නැහැනේ. ඒ හිත නටනවා නම් හිතටත් දෙන්න ඕනේ නටන જાති පදයක්මයි ගහලා දෙන්න ඕන කියලා. එයිසා කියනවා තාප්පයක් උඩ සක්මන් කරන්න නිදා ගන්න නෑ වැටෙනවා මොකද බැරිලා බෙල්ල කඩා ගනි. නැත්තම් පස්සෙන් පස්සට සක්මන් කරනවා. මොකද වෙන්නේ කියලා. නැත්තම් පුළුවන් නම් ඔළුවෙන් හිටගෙන අත් දෙකෙන් සක්මන් කරනවා. කෙලස් ගහන ගැට දැනගෙන කෙලස් වලට අපි අනිත් පැත්තට ගැටේ දෙන එකයි තියෙන්නේ. ආර්ය පරිශන කරනකොට කරන දින විකාර තේරම කරන්න. ඕනේ නම් ඒව ගැන දැනගන්න ඕන නම් ඔය චූල සීනාද සූත්‍රයේ සරුවචනසේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කරපු ටික කියවලා බලන්න පොතක ලියන්න බැරි දේවල් කරලා තියෙනවා. සભ્ય වශයෙන් පොතක කරන්න ලියන්න බැරි දේවල් පරිශන කරලා සරුවචනසේ කියනවා මම මේ උඹලට මහන්සි වෙන්න දෙයක් නෙමෙයි ඔක්කොම මම කරලා තියෙනවා. මම උඹලට දීලා තියෙන්නේ මැද පිළිවෙත. අමාරු හරිය මම කරලා ඒ වැඩක් නැහැ. හරි පාර මෙන්න තියෙනවා. ඕනේ නම් ඒක කෙරුවට කමක් නැහැ. ඒ වගේ නිදිමත එනවනම් ඒකට ගැළපෙන උපක්‍රමයක් දාන්න එකයි තියෙන්නේ. ඒකයි ඔය ධක්මං හදන වෙලාවට කට්ටියට යන්න දෙන්නේ නැත්නම් අපි ඔය කැලේ හදලා තියෙන ධක්මං භාවනා කරනකොට ඕනේ කරට ඕනේ පිස්සුවක් කෙලින්න ඉඳී තියලා සම්මලු වදන ටිකක් ඈත් කරලා පස්යෙන් පස්සට දක්මන් කරනවා එක එක જાති කරලා නිඳ කඩා ගන්න. ඇත්තටම සම්මත උත්තර නෑ මේවට. කරු ස්වාමීන් වහන්සේ මම පර්යංකයට වාඩි ආනාපාන සති භාවනා වැඩිමේදී විනාඩි 10 15 අතරදී හුස්ම නොදැනී දැහැන්ගත වේ. අවට පරිසරයේද ඇසේ. මම ගැස්සී පිටිපස්සට හෝ ඇලයට හෝ ගැස්සෙන ස්වභාවයක් ඇති වේ. මම මෙය නිින්ද යෑමක් කියා නොසිතේ. මට මෙය නිින්ද යෑමක් කියා නොසිතේ. ඇසරීමටද හිත නොදේ. මේ විදිහට විනාඩි 45ක් 50ක් සිටියක මෙසේ ඇතිවන්නේ ඇයිදයි කියා මට පහදා දෙන්න. මම හිතන්නේ ඊයේ ධර්මදේශනාදී අපි මේ පැත්ත ඒ කියන්නේ අරමුණ හොඳට ගෙවිගෙන යනකොට හිතේ කයේ අපිට බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රියාකාරකම් වගේක් එන්න පටන් ගන්නවා. ඒක හරි අමාරුයි මේ ලෑස්තිලා යන්නත් අමාරුයි එකමුත්තරි ලෑස්තිලා යන එක තමයි. බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් හොඳට Tamanට තේරෙනවා නම් ඒ ඒ විකාර ඒ ශරීරයේ එක එක ආකාර විකාර ඔළුවේ දේවල් වෙන්නේ ඉස්සරලා තානාපාන සතියේ ඒකෙන් පස්සේ තානාපාන සතිය කියලා අරසාවක් තියෙනවා. මම නැවතත් කියනවා ඒ සතිය ගිලිහිම පස්සෙට වැටෙන්න හදනවා අතපය විසි වෙනවා එහෙම නැත්නම් නිින්දද කියලා දන්නේ නැතුව හීන පේන්න පටන් ගන්නවා වගේ ජවනිකාවට ඉස්සරලත් සතිය තියෙනවනම් ඒ ජවනිකාවෙන් ඇහැරිලා ආයෙත් ආනාපාන සතියට නම් හිත වැටෙන්නේ. මේක භාවනාවෙන් වෙන එකක්. අපි මේක නැවත නැවත මේකට හිත යෙදීමෙන් වශී කරගatiya යුතුයි. ඒ පිට යන්න ඉස්සරලා හරි පිට ගිහිල්ලා ආපහු එනකොට හරි ආනාපානෙ නොවි අනත ආනාපාන සතිය නොවි වෙන තැනක ගිහිල්ලා තිබුණා නම් කෙලස් නින්දක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මුලාග දෙක සතියෙන් යුක්ත නම් මේක කෙලස් නින්දක් නෙවෙයි. මේකට කියන්නේ හිත ලීන වීමක් සහ හිත සැඟවි ගැනීමක් කියලා. ඒ නිසා ඒක සාමාන්‍ය සතියෙන් අල්ලන්න බෑ. ඒකටම ලැහැස්ති වෙලා හිත සුපතිත්‍ිත සතියකින් එහෙම නැත්නම් වේපුල්ල සතිය කියලා සඳහන් කරනවා. විපුල භාවයෙන් යුක්තව මම මේක අල්ලන්න ඕනෑ කියලා හොඳ දල්වගස් සතියක හිටියොත් ඒ මේ එලීන වෙන හැටි, නිලීන වෙන හැටි හරියට දැන් මේ කාලේ මේ ඊට පායනකොට හඳ ලීන භාවයටපත් වෙනවා. උදේ පාන්දර ඊට නගිනකොට හඳේ අර දිෂ්ණේ අඩු වෙනවා. දිෂ්ණේ අඩු වෙලා හඳ නොපෙනියනවා. එහෙම නැත්නම් ඊට පායනලා තරු දිහා බලනකොට ඊට පායන්න පායන්න තරු ලීන භාවයටපත් වෙනවා. තරු නොපෙනී යනවා. සංගවි ගන්න නමුත් තරු නැති වෙනව නෙවෙයි. ඒක හොඳටම තේනවා. ආය රැ වෙනකොට ওই තරුම තමයි පායන්නේ. නමුත් මේ වෙලාවේ පෙනුවට තරු පේන්නේ නැහැ. ඒක තරු ලීන වෙලා ලීන වෙලා සංගවිගෙන තියෙන්නේ. එතකොට එතකොට ඉරබඩු තරුව හරි උදා තරුව හරි වශයෙන් පේන සිකුරු තරුව දිහා ඉර ඒක ඉරබඩු තරුවෙන් තමයි ඉරබඩු තන උදා තරුවෙන් අල්ලද හැකි උදා තරුව ඒ වගේ තරුවක් දිහා හොඳට බලන්න හිටියොත් ඉර නැග්ගත් දවල්ටත් පේනවා ඒක ඇහි හොඳ තීක්ෂම තීක්ෂණ ගතිය තියෙනවා නම් පේනවා. ඒක වගේ ග්‍රහයෙක්නේ. ඒ වගේ අනික් තරුත් සමහර වෙලාවට හොඳ ඇස්තති කෙනෙකුට දකින්න පින්න වෙන්න ඉඩ තියෙනවා. මොකද සාමාන්‍ය කෙනාට පේන්නේ නැහැ. මොකද ඉරේ ප්‍රභාව වැඩි වෙනකොට මේ ඡන්ද ප්‍රභාවයි, ධාතුවල ප්‍රභාවයි අඩු වෙනවා. අන්න වගේ හිතත් හිතේ ක්‍රියාකාරකම් යම් මට්ටමකදී තිරේ පිටිපස්සට සැඟවි ගන්නවා. අන්න එතන අල්ලන එක අපිට සාමාන්‍යයෙන් සෙල්ලක්කාරකමට කියන්න පුළුවන් යටි හිතට පිවිසුම් මාර්ගය එතන තමයි තියෙන්නේ. අපි දන්නවා අපේ බටහිර මානසික විද්‍යාවට උඩු හිත යටි හිත කියලා දෙකක් තියෙනවා. උඩුහිතනේ අපි පේන්නේ දන්නේ යටිහිතට බැස ගන්න තමයි ඔය හදන්නේ. අන්න එතනදී උඩුහිතේ ඉඳලා යටිහිතට මාරු වෙනකොට හිතේ ගොඩාක් මායාකාරී වැඩ වගේක් වෙනවා. අතපය ගැස්සෙනවා, කැරකිනවා වගේ දැනෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ රස දැනෙනවා. අන්න ඒ බව දැනගෙන හොඳට හිත සලා ගන්න නැතුව හොන්ත සතියකින් ප්‍රබල සතියකින් ගියොත් ඒ ලීන පහවෙට අවදි වෙන්න පුළුවන්. අවදි වුණාට පස්සේ කාපට් එක උස්සලා කාපට් එකේ යට තියෙන කුණු දකින්න වගේ තමන්ගේ හිතේ මෙතෙක් කල නොදැක්ක ඊටාම සියුම් ක්ලේශයන් වැඩ කරන හැටි පේනවා. එහෙම නැත්නම් තොරණක් බල බල ඉඳලා තොරණ පිටිපත්තට ගිහිල්ලා තොරණ ෆ්ලෑෂර් කොටේ වැඩ කරන හැටි බලන්න. ඔය ලයිට් ඔක්කොම පත් වෙන්නේ නිකන් දෙයියෝමවලා නෙවෙයිනේ. ස්විච් බ්‍රේකර් එක තියෙනවනේ ෆ්ලෑෂර් කොටේ. ඒක මල ජටාවක්. තොරණේ තියෙන ලස්සන නෑ. ඒකේ චර චර චර චර ගාලා කරගෙන කොටයක් පිටිපස්සේ තියෙන ඒ වගේ තමයි උඩුහිතේ ශ්‍රී ලංකාරකම් හරහා වස්සගෙන යටිහිතට ගිහිල්ලා බලනකොට මේ ලෝකේ කිසිම කෙනෙකුට යටිහිතේ දැකලා ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ සංසාරේ පුරාවට ගෙනාවු අවුරුදු 7ක් 8ක් පරණ වෙච්ච අසුචි වලක අසුචි වගේ. ඒක දකින්න කැමති නෑ අපි. ඒ නිසා අපි ආයෙ උඩු හිතට එනවා රූප බලනවා සද්ද අහනවා. නමුත් බුදුරජාණන්සේ කියනවා කොඹම එකතු කරගත්ත එක. ඒ හිමීට අරමුණු ගෙවන් වෙද්දී කලබල වෙන්නේ නැතුව කලබල කරනවා හැබැයි ඇඟ කලබල කරනවා හිත කලබල කරනවා. නමුත් එකක්වත් නොදැසෙක මට්ටමේ නැහැ. හොඳට ගියාට පස්සේ යටිහිතේ ස්වභාවය පේනවා. එකක් තමයි ඒක ලැජ්ජ උපදවන සුළුයි. පිළිකුල් සහගතයි දුකයි. සතුටු කාරණාව තමයි අපි ඔක්කොගෙම එකයි ඒක. ඒ අදින් සතුටක් ඇති වෙනවා මේ වසංගන්න මිනිස්සු උත්සාහ කරාට මිනිස්සු හිතේ මගේ හිතේ වතරක් නෙවෙයි මේක හරහාට ගියාට පස්සේ අඩිය පේන එකෙන් අපි ඔක්කොම සමානයි ඒකට කියනවා යුනිවර්සල් අන්කන්ෂස් කියලා මේකට අපිට විවෘත වෙන්න බෑ රූප බලන තාක්කල් භාවනාවේ යන්න පුළුවන් නමුත් ඒක ලැජ්ජිතයි ඒක පීඩිතයි ඒක පෙළෙන සුළුයි නිසා අපි ඉක්මනට ආපේ ආවිලා රූප බලනවා. ශබ්ද අහනවා, එංගපත තිබුණාද කියලා බලනවා, හයියෙන් හුස්ම ගන්නවා, සැක කරනවා, නිින්දට වැටෙනවා. මොකද මේක දකින්න කැමති නැහැ. ඉතින් මේක දකින්න නැතුව දුක්ඛ සත්‍යයේ මොකද්ද කියන එක ආબોධ කරන්න බෑ. නිසා ක්‍රමවේදේ තියෙනවා, ක්‍රමවේදේ ප්‍රතිඵලෙත් තියෙනවා. නමුත් අපේ හිතේ තියෙන ෂටගති නිසා, මායාවී ගති නිසා, වංචනික ගති නිසා අපි එතෙන්නේ කියලා රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ පොළපයින්වා හිතේ. ඒ පොළා පැනිලා නිින්දක් මාර්ගෙන් සැකීපදේවි මාර්ගයෙන් අතපය ගැසීම මාර්ගයෙන් කරනවා. ඉතින් මේකෙන් එහා පැත්තට ගියොත් තමයි ආර්ය ලෝකෙට ආර්ය විවහරයට නැත්නම් ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන ව්‍යාකරණයට වැටෙන්නේ. නමුත් හිත කැමති නැහැ හිත දන්නවා කියනවා දන්න යකාට නොදන්න යකාට වැඩිය හොඳයි දන්න යකා කියලා මේ දන්න ඉඳුරන් එක්ක කරකෙන්න හරි ආසයි. එන්න ඒකට අරස්සාව සලසන දෙයට තමයි ආගම කියලා කියන්නේ. ධර්මයේ ආගමක් නෙවෙයි ධර්මයෙන් එහා පැත්තට ගෙනියන්න ආගම කරන්න හදන්නේ ආයසරයක් ගෙන්නලා අරයට ආරස්සාව ඒ අනන්‍යතාවය රූප ශබ්ද ගන්ධ වෙන්නලා තියාගෙන ඉන්න එක තමයි ආගම. ඉතින් අපිට කවදා හරි මේ ආගම විනිවිදගෙන ධර්මයට බැහැ ගන්නකොට මේ වගේ ගැස්සිලි කම්පන චංචල වගේක් වෙනවා. කවදා හෝ බය තියෙනකන් ඕක තේනවා. බය නැතුව ඔකට මුණ දීපු ගම එනවා ගණන් ගන්න. ඕන තරම් ඉන්න ඉඩ තියෙනවා. මේ බය නැතුව යන්න පුළුවන්. ඒක නිකන් ලිෆ්ට් එක පල්ලෙහාට එනකොට ඉස්සලා ඉස්සලා දවස්වල ඇඟ කිලිපොළන ගතියක් තියෙනවනේ. පල්ලෙහාට යනවා දකින්නකොට කතුරුන්චිලාවේ තර එහා පැත්තේ බහිනකොට බඩ දනවා. ඊට පස්සේ යනකොට ඒකම ජොලියක් වෙනවා. ඉහළට යනකොට පපුවයි දන්නේ පහළට එනකොට ඔන්නෝම කියලා කතුරුන්චිලා කවි තියෙනවා. කතුරුන්චිලා කරකලා පල්ලෙහාට යන බඩ දන ගතියක් තියෙනවා. ඉස්සලා ඉස්සලා බය වුණාට පස්සේ ගාණක් නැතුවනේ වගේ මේ ගැස්සිලි හැප්පිලි නැතුව යන්න තියෙනවා නම් බෙන්ස් කාර් එක වගේ නිවනට යන්න පුළුවන් නම් හොඳයි. මේක නිකන් පරණ මයිනර් කාර්යයක් වගේ යන්නේ. දඩ බඩස් දඩ බඩස් කාලේ හෙල්ලි හෙල්ලි. එහෙනම් ගමනක් තියෙනවා හැබැයි. ඒ නිසා මේක මම ඊයවස ඇත්තටම වෙලා ගත්ත මේක සාකච්ඡා කරන ධර්ම දේශනාවේදී මම හිතනවා අපි අදත් ධර්ම දේශනාවට මේකේ කොටසක් සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි ওই පැත්තත් ඒකට අනිත් පැත්තත් දෙක සංසන්දනයක් සම වායාමයේ හරහා සිදු වෙන හැටි අපි ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංග භාවනාව අතරතුරදී සක්මන් භාවනාව අතරතුරදී හිතවිලි වේදනා ආදී පැමිණි විට මම පුරුද්දක් ලෙස මේවා මගම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි යන්නට හැසිරි ලෙස යන්න හැරියෙමි. අමනාපයෙන් තොරවේ ඒ චිතර කාවැදුණු අදහසකට අදහසකින් එසේ නොකලත් පසුව නිතර පුරුදු වන විට මා විසින් හිතාමතා ඇති කරගත් ඒවා නොවන බවත් අනාත්ම ස්වરૂපයෙන් පැමිණි ඒවා බවත් වැටහෙන්නට විය. මම යනු තණ්හාව ලෙසත් මගේ ආත්මෙ නොවේ යනු ලෙස අනාත්ම ලෙසින් මේ අනුව සලකමි මේ නිවැරදිද පාදා දෙන්න. මගේ යන පදේ මානෙයි ලෙස සලකනවා නම් මෙතෙන්ටි සිටුන මානෙ කුමක්දයි තීරුම් කර දෙන්න. මේක ඇත්තටම මේ විස්තර කරලා දෙන්න හදන එක මේ රේඛාවක් හරහා නමුත් විස්තර කිරීමේ සහ සිද්ධ සිද්ධ වීමේදී රේකී ක්‍රමයේ නෙමෙයි සිද්ධ වෙන ගොඩාක් පැතිවලින් විස්තර කරන්න පුළුවන්. එතනමයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. මේක තණ්හා පැත්තෙන් බැලුවොත් කොහොමද මේ ඒවා අර්ථකථන දෙන්නේ? මාන්න පැත්තෙන් බැලුවොත් කොහොමද මේවට අර්ථකථන දෙන්නේ? දික්ටි පැත්තෙන් බැලුවොත් කොහොමද අර්ථකථන දෙන්නේ කියලා විවිධ පැතිකඩ තියෙනවා. ඉතින් අර ඉස්සලා ප්‍රශ්නේ මතු කළ තිබුණේ මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා කියනවනම් නිදහස් වෙන්නේ කවුද කියන එක. මේ සුද්ධ සුද්ධිය ලබන්නේ කවුද කියලා. මේක ඒක ටිකක් උත්තර සපේනවා. ඉස්සෙල්ලා එහෙන් පුරුද්දට කරගෙන යනකොට පසුව නිතර පුරුදු පුහුණු වන විට මා විසින් හිතාමතා ඇතිකරගත් ඒවා නොවන බවත්. ඒ කියන්නේ අසංස්කාරික බවත් වැටහෙනවා. අනාත්ම ස්වරූපයෙන් පැමිණෙන ඒවා බවත්. මට මේව ආණ්ඩු මට්ටු කරන්න බැරි බවත් කරගෙන කරගෙන යනකොට වැටෙනවා. ඒ නිසා පෙත ගත ක්‍රියාමාර්ගයේ හරි බව වෙලාවට හරියට નિયમિત නිමිත ක්‍රමයට මෙනෙහි කරන එකනට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ ඥාණයටම අහු වෙනවා. ඉස්සලා කරන්නේ අපි කල පුරුද්දට අහ පුරුද්දට දැක පුරුද්දට. නමුත් යනකොට යනකොට යනකොට ඒ Tamante මේ ප්‍රත්‍යක්ෂය අස්පනා පිට වැටෙනකොටම මේ බුදුන් අනුගමනය කරපු එකේ ධර්මයේ අනුගමනය කරපු එකේ සංඝයා අනුගමනය කරපු එකේ වටිනාකම Tamanටම පැහැදිලි වෙනවා. ඒ මිශ්‍රාට යන්න යන්න යන්න බුදුචාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිකන් මතු පිට ශ්‍රද්ධාවක් නෙවෙයි. බුදුචාන්සේ දීපු ධර්ම හරහා මේක මුටින් මුලින්ම දැක ගන්නකොට සර්වචනසේගේ මොලේ මොන විදිහට වැඩ කරන්න ඇද්ද මේක සත්‍ය කියලා තේරුම් ගන්න. මේකයි හරිකමයි කියලා තේරුම් ගන්න ගුරුපදේශ රහිතව මොන තරම් ඥානයක් තියෙන්නේ නැද්ද? ඊටත් පස්සේ මේක අවුරුදු 2600ක් ගණනලා අපි වගේ කෙනෙකුට දෙන්න මේ ධර්මයේ කොහොම අප කරා එන්න ඇද්ද කියලා ලොකු මේ ලෙන්ගතු ගතියක් ඒකට මේ ඕකප්පන සද්ධාව කියලා කියනවා එහෙම නැත්නම් ඒ ඒ ඒ ගුණයට කියනවා අදිමොක්ඛය කියලා අදිමොක්ඛය කියලා කියන්නේ මේ දැක ගන්න බැරි දෙයක් බුදුන් ආශ්‍රය කරපු නිසා ධර්ම ආශ්‍රය කරපු නිසා මම දැක්කා ඒ නිසා මේ ක්‍රමේ හරි මම මේට එහා තියෙන ටිකක් දැන් ඉස්සරහට කරගෙන යන්න ඕනේ කියලා ඒකට තල්ලු කරන ගතිය මේ ශ්‍රද්ධාවට වැඩිය බොහොම බලවත් වෙලා එන්න පටන් අරගන්නවා. ඒක නිසා මාන්නේ පැත්තෙන් බලනවා නම් මේ ගැන කියන්න තියෙන්නේ මේ මේ භාවනා හොඳට සංසුන් වුණාට පස්සේ Tamanට මැරිච්ච කවුරු හරි අම්මලා තාත්තලා පේන්න පටන් ගන්නවා. දෙයියෝ කතා කරනවා වගේ ඇහින්න පටන් අර ගන්නවා. අර මේ යනවා පෙන්වන්න පටන් ගන්නවා. මේවා වෙනකොටම යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ මගේ භාවනාව හොඳ නිසා අනික් කට්ටියගේ භාවනාව හොඳ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ මට විතරයි පේන්නේ මේක. මහා ලොකු දෙයක් මට හම්බුනේ කියලා කිව්වනම් එතනම ඇන ගැහිලා වගේ භාවනාව කඩලා යනවා. ඒ කියන්නේ භාවනාව මාන්නේ නිසා කැඩලා යනවා. අද භාවනා ලෝකේ මේ තියෙන විකාර රාශියක් තියෙනවනේ. নানা ප්‍රකාර ක්‍රම තියෙනවා নানা ප්‍රකාර ෆෝමියුලාස් තියෙනවා নানা ප්‍රකාර පොරොන්දු වෙනවා මම සමථය ආරම්භ දෙන්නම් විපස්සනා ආරම්භ දෙන්නම් කියලා ඒ තේරම ඔය බාගට දැම්බිච්ච අලේ කට්ටිය කාපු කට්ටිය තමයි අලේ දැම්බෙනකන් ඉඳලා නැහැ බාගට දැම්බෙනකොට කාලා ඉතින් බඩේ කැක්කුම් තමයි මේකේ තියෙන්නේ මුලාව මායාව අයින් කරන එකනේ මාන්නේ අයින් කරන එක දැන් ඒවනේ බැජ් ගහගෙන ඉන්නවා සෝවාන් කිය. ශකදාගාම කියලා රහත් කියලා ධ්‍යාන අරක ලැබුවා මේක ලැබුවයි කියලා ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද අර තමන්ගේ තිබුණ නිදහස විවේකෙත් නැති වෙනවා. භාවනා ක්‍රමය ඉදිරියට යනවනම් මේ ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් තමන් ඇති කරගන්නවා මාන්නේ හරහා. ඒ නිසා මට පාරේ බැලවත් යන්න හම්බ වෙන්නේ නැහැ කියලා නිකන් මොළයේ තේරෙනවා. නිසා භාවනා හරියන මනුස්සයා එන්නේ නිස්සද්ද වෙනවා, විස්්‍රාම වෙනවා, උද්දකලා වෙනවා, විවේක වෙනවා. අන්ධහර පාණ්ඩ යන්නේ නැහැ. අන්ධහර පාණ්ඩ යෑමෙන්ම පේනවා අර පාරේ ලන්දේ තියෙන කුණු පාරට ඇදලා දාගන්නවා. නිසා මාන්නේ තියෙන කෙනා ඒ වගේ Tamanට අනතුරුදායක අහිමි කර දේවල් කරගන්නවා. නිහතමානී කෙනා මේක බුදුන්ඩයි වැටහිනේ මට වැටහෙන්නේ කියලා මේ පුළුවන් තරම් නිහතමානී වෙන්න උත්සාහ කරනවා. මේ දකින්න භාවනාවේ ලැබෙන අත්දැකීම් හන්දියක් හන්දියක් ගන්න ගියා පාණ්ඩ යන්නේ නැහැ. ගුරුවරයෙක් දැක්කොත් ගිහිල්ලා කියනවා මේක සුද්ධ කරගන්න. ඒත් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව. නැතුව අඳුර පාන්නේ. ඉතින් අද ඇත්තටම මේ එකක් සතුටුයි මොකද භාවනා කරන පිරිස වැඩි නිසා ගොඩක් තොරතුරු අද පොත්පත්වල පවා තියෙනවා. නමුත් පටලවාගෙන තියෙන පැටලිල්ල දිහා බලනකොට මෙච්චර උගත් ඇත්ත සමාහලට මෙච්චර පිං කරපු ඇත්ත සමාහට මෙච්චරම අවංකව වැඩ කරන මිනිස්සුත් අනාගෙන මොකක්වත් නිසා නෙවෙයි මාන්නෙමයි මේ ලැබිච්ච දේවල් වලින් මම උසස් කියලා හිතන්න හදනවා අනිකටිය පහත් කියලා හිතන්න හදනවා එතකොටම අෂ්ටෝක ධර්මයේ විරුද්ධව හිටිනවා කිනුවත් පෙරදුනා සමහිත කරන එක දන්නේ නැහැ මොකද මේ මාන්න චෛතසිකය මේ මිත්‍රෙක් ස්වරූපේ පැමිණිලා මිත්‍ර ප්‍රතිරූපකයේ වැඩ කරනවා හතුරෙක්ගේ වැඩ ටික කරනවා ගරු ස්වාමීන් වහන්සේ මම පර්යංකයට ගෝ සානාපාන සතිය වැඩිමිට විනාඩි 5ක් 10ක් අතරතුරදී මා හට ඕස්ම නොදැනී අරමුණක් නැතුව ඇස් තද වී පවතී. මේදී සමහර අවස්ථාවල මගේ ඇස් තද වීම නිසා වේදනාවක් ඇති වේ. මම මේන් මිදෙමි මිදෙන්න හිතුවත් ඒටත් ඉඩ නොදී. ඉන්පසු බාහිර දේවල් මට ඇසුණත් මම නිහඬව බලා සිටිමි. සමහර අවස්ථාවලදී මට මෙය නිින්ද යෑමක්ද සමාධිගතයක්ද නොතේරේ. මෙසේ සමාධියටපත් වූයේ නම් මම මින් එහාට එදෙස බලා සිටිය යුතුද කුමක් කරමිද කරමුද කරම්ද මෙහි මාහට පැයක පමණ කාලයක් සිටිය හැක මින් ඉදිරියට මා ගත යුතු පියවර සඳහා උපදේශයක් ලබා දෙන්නේ නම් ඊට කවුරුන් ඉල්ලා සිටිමි මේකට සාමාන්‍යයෙන් මේ වෙලාවේ මතක් වෙන හැටියට මට කාරණා තුනකින් විතර මේක මේ හරි කියන එකක් කියවලා ඉස්සරහට තල්වීම සඳහා කියන්න පුළුවන්. තව ඉස්සරහට යනකොට මේ විනාඩි 5ක් 10ක් අනේකුත් නැහැ. ඉඳ ගන්නකොටම හුස්මෙන් දෙකෙන් මේ වගේ යන්න පුළුවන්. ඒ නිසා ඉඳ ගත්තට පස්සේ Tamanට හොඳට සක්මන් කරලා ඉල පట్టලව සමබරව සැහැල්ලුව වාඩි වෙලා ඉන්නකොට හුස්ම වැටෙන්නේ නැත්තම් ඒක ආය ආයසින් හුස්ම ගන්න යන්න එපා. එහෙම නැත්නම් මට හුස්ම ගැටුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. එහෙමම අර ඉන්න ඉරියව්වේ පහසු වෙනකොට ওই විවේකයට යයි. යම් විදියකට හුස්ම වැටෙනවනම් ඒ හුස්මේ ප්‍රස්වාසයේ පැත්තේ අග විතරක් පොඩ්ඩක් බලන්න. දෙසරයක් තුසරයක් බලනකොට හුස්ම දෙක තුනකින්ම අර ඒ කියන විවේක ස්ථානට යන්න පුළුවන්. එතකොට උංගා කායික ශක්තිය තියාගෙන යන්නේ. අර පළවෙනි විනාඩි 5 කාය ශක්තිය වැය වෙන්නේ. එතකොට හරි මේ සිසිල සිහිලා ඒකට කියන්නේ මම මේ සිලිලාරයක් කියලා. එළඹෙන්නේ පෙළඹෙන්නේ ඒ තියෙන විවේකයේ අසීමිත විවේකයකට වැටෙනවා. විනාඩි 5ක්වත් මහන්සි වෙලා නැතුව. එතකොට ඉන්න පුළුවන් වෙලාව වැඩි වෙනවා. ඒ මොකද මුල් හරිය හොඳ ආනිසංස පැත්ත අත්දකින්න නිසා ඉන්න පුළුවන් වෙලාව වැඩි වෙනවා. උත්සාහකරනද ඉන්න පුළුවන් වෙලාව පැය පැයකමාර වගේ පුළුවන් තරම් දික්කරනද දික්කලලා ඒ වෙලාව ඇතුළතදී හුඟක් වෙලාට මුල් ටිකේ තද සිලිලාරයක් තියෙනවා. අන්තිම වෙනකොට ආයෙත් වේදනාව හිතුවිලි සද්ද ඇවිල්ලා අවුලක් වෙනවා. ඔන්න ඔය දෙක මැදදී තමාට තේරෙනවා මේ පැයකමාරේ මැද හරිය විතර නිකන් ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ ඔහේ යනවා භාවනාව. අන්න ඒ වෙලාවේ පොඩ්ඩක් අරගෙන බැලුවොත් එතන සමහරට විනාඩි 25ක 35ක වගේ මාදයක් තියෙනවා ගොබේ කෑල්ල. ඒ කැරණ බැලුවොත් කිසිම ප්‍රයත්නකුත් නැහැ. කෙලෙසෙකුත් නැහැ, නඩත්තු කරන්න දෙයක්කුත් නැහැ. නිකන් මම හිටියත් නැතත් හුදු විවේකයක් විතරක් තියෙනවා. අන්න ඒක නික්ලේශී භාවයේ, ඒ තියෙන නික්ලේශී භාවය කල්පනා කරලා මේක හරියට මහමෝධ වැටිලා ගොඩක් පරතරක් නොතනව නොදක දඹික ගහ පිනන මිනිසෙකුට හම්බෙච්ච වියලි බීමක් වගේ. දූපතක් මතුනවා වගේ. ආන්න ඒක පුළුවන් තරම් වැඩි කරගන්න තැනට ගිහිල්ලා මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් වටිනා සාසනික සම්පත්තියක් මේක. මට මේකේ නිතර නිතර ඉඳ ලැබේවා. එහෙම නැත්නම් මේක මගේ හැබෑ නිවහන බවටපත් වේවා කියලා මේක හුරු කරගත්තොත් තමයි තේරෙයි සක්මන් කරනකොට සමහර විටක මෙතෙන්ට යන්න. එකම වැඩක් දෛනිකව කරන වෙලාවක Taman තනියම පලා කපනවා වෙන්න පුළුවන්, හාල් කරනවා වෙන්න පුළුවන්, පොතක් පතක් කියවන වගේ වැඩක් වෙන්න පුළුවන්. එතකොට තමයි තේරෙයි ඒ ඒ විවේකයේ Taman ළඟ තියෙනවා. එතකොට හැම ඉරියව්වකම වගේ අච්චරම තද මේ ගැඹුරක් නැති වුණාට මේ විවේකයේ දෙවේලේ ගන්න උත්සාහ කරන්න හැම ඉරියව්වකදීම හැම වෙලාවකදීම මේ විවේකේ ගන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා තමන්ගේ ජීවිතේට තමන්ට කරන්න පුළුවන් උපරිම සත්කාරයේ අත්ත කුසලය අත්ත සිද්ධිය මේක තමයි. එහෙම නැත්නම් අපි හුදුවට මතක තියාගන්න මේ ශරීරයේ හැම වෙලාවෙම විෂමබර ව්‍යායාමයක යොදවලා තියෙන්නේ. පිස්සු වට්ටන හිතවිල්ලක ඉන්නේ. අන්නර වෙලාවේ විතරක් කය සමබරයි හිත සමබරයි. ඒකට කියනවා සුවසේවාව කියලා. ඒ සුවසේවාව මොනම බේතකින්වත් ගන්න බෑ මොන දොස්තරට අපිට දෙන්නත් බෑ. අපිට කරගන්න පුළුවන් කෙරුවට පස්සේ ඒක අගය කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මෙතෙන් යනකම් පාර පෙන්වන එක ਸਰවචනාසික වැඩි. ගියාට පස්සේ ඒක බෝ කරගන්න එක තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් කරන්න. මෙන්න මේ මේ උපක්‍රම ටිකක් දාලා ඒ හදාගත්ත දීපත පුළුවන් තරම් ලොකු ලොකු කරගන්න ඕනේ කැමැති වෙලාවක යන්න. ඉතින් ඒක කරගන්න පටන් ගත්තට පස්සේ තමයි මෙතෙක් මේ ලෝකේ ඉගෙන ගත්ත තම ශිල්පීය ක්‍රම තියෙනවනේ. භෞතික ඥාන ඒ ඔක්කොම උදව් කරගතයි. මම කොහොමද මේක නැවත නැවත ඒ සඳහා කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න, සප්පාය ආහාර වළඳන්න, සප ඉරියව් පහසුකම් සලසලා දෙන්න, ධර්මයේ ඇසුරු කරන්න අන්න වගේ කටයුතු කරනකොට මේක වැඩි වෙන්න පටන් ගන්නවා. මේ කරන්නේ මේ හඳුන්වා දීමේ අවස්ථාව විතරයි. ඒක භාවිත බහුලීගත කරගන්න එක කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් නම් ඉබේම ආදර්ශයෙන්ම ලැබෙනවා. එතකොට කොච්චර කැපකිරීම කරනවද මේ විවේකයේ සඳහා? කොච්චර කැපකිරීම කරනවද මේ විස්රාමයේ සඳහා ඕනේ වස්තුවක් ගෙවන්න කැමති. ඕනේ නෑදෑ පිරිසක් අතාරින්න කැමති මේ විවේකේ. මේක තේරුම් ගත්තේ නැති කෙනෙකුට හිතා ගන්න බෑ ඇයි මේ මෙච්චර මේ මේ මිනිස්සු හම්බ කරන දේවල් අතහැරලා මේ විවේක වෙයි හොයන්නේ කියලා. අද්දකව කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේකට ගරු සත්කාර කරනවා මේකට අනුග්‍රහ කරන්න ඕනේ මේකට අපි උදව් කරන්න ඕනේ කෙරුවේ නැත්නම් අපිට ආයේ අවිවේකයයි ලැබෙන්නේ. විශ්‍රාම නැතිකමයි ලැබෙන්නේ. මේ ඝනසංගනිකාවයි ලැබෙන්නේ. විශ්‍රාමයේ ලැබෙන්න නම් ප්‍රයෝග කරන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිම සඳහා පරියන්කයට පැමිණ දෙනෙත් වසාගත් මොහොතේදීම ආලෝකයේ දිස්වේ. ඒ අතරම චක්‍රාකාරවමින් දියසුලි ආකාරයෙන්ද විවිධ රටා පෙනෙන අතර විවිධාකාර පුෂ්පයන්ද විකසිත වන බව පෙනී. එලෙස ඉඳීමේදී ක්‍රමයෙන් ශරීරයේ ගැස්මක් දැතිව නතර ක්‍රමානුකූලව මගේ ශරීරයේ පහළ කොටස දෙයක් දක්වා යමකින් වෙරණ ආකාරයක් දැනේ. යම් හිරවීමක් ශරීරයට දැනෙන අතර නොකු සිදුවීම් දකිමින් නිින්දක් වෙන තත්යකට විтин විට සිටින බව අත්දැකීමේ. හිත පහතට වැටෙන ස්වභාවයක්ද හැඟේ. මේ සියල්ල අතර බාහිර ශබ්දද ශ්‍රවණී වේ. කරුණී ස්වාමීන් වහන්සේ මේ විට මාහට කිසියම් බියක් දැනෙන අතර එම බිය අඩු කර හැක්කේ කෙසේදයි පැහැදිලි කර දෙන සීක්වා. තවද මේ தත්වයේ බඳු ආකාරයක්දයි පහදා දෙන සීක්වා. ආශ්වාසයේ මෙනෙහි කළොත් ඒ පසු ප්‍රදේශයේ දැනෙන බවද පවසමි. මේ අන්තිමට ලියලා තියෙන ආශ්වාසයේ මෙනෙහි කළොත් ඒ පපු ප්‍රදේශයේ දැනෙන බව වැටහි. එතකොට මේක පුරු කරගත්ත කෙනෙක් නිතර නිතර මේ தත්වයට යන කෙනෙකුට බයක් ඇති වෙනවා නම් ආපහු කරන්න තියෙන්නේ අපි එතෙන්ට ගිය පාර ආනාපානට හිත දානවා. එතකොට ආනාපාන හොඳටම ගෙවිලා සිවුම් වෙලා නිකන් නතර වෙන්න කිට් වෙන උන්චිල්ලාවක් වගේ ලාවට පැද්දෙනවා තේරෙනවා. නිකන් සේයාවක් තියෙනවා. තුවාලේ සනිපෙච්ච ආඩ් තන ආඩේ වගේ ලාංඡනයක් තියෙනවා. අන්නේ ලාංඡනයට හිත දානකොට ආපහු නිකන් විශ්වාසෙ හරියට මේ මොහොත මැද අසරණ වෙච්ච මනුස්සයෙකුට ගොඩ බිමක් දැක්කා වගේ සහනයක් ඉන්න පටන් අර ගන්නවා. ඒ නිසා ඒ බිය සාධාරණයි. මොකද හේතුව මේ සක්කාය දිට්ඨිය මාන්නේ ඇට ඉන්න තැනක් නැහැ දැන් ලැබ ගන්න තැනක් නැති නිසා එයා මේ අසරණ වෙච්ච ගතිය, බය වෙච්ච ගතිය, පාළු වෙච්ච ගතිය, තනු වෙච්ච ගතිය, රහෙන් තල්ලු කරපු ගතියක් වෙන්නවා. ඒකට ධර්මයේ සරණ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් කායනුපස්සනාවේ සරණ ඒකට හිත දානකොට ආයෙ නැති වෙනවා. බය වුණොත් ඉබේම ආනපනෙත් ගොරෝසු වෙනවා. ගොරෝසු චානපන් හිත දානකොට ආයෙත් මේ தත් වෙනවා. නමුත් මේක පුරුදු කරන්න කියනවා. මේ නිතර යන්න පුළුවන් නිතර ඉන්න පුළුවන් තැනක් විදියට. එතකොට මේ පුරුද්ද හරහා එහෙම නැත්නම් හුරු ගතිය හරහා මේ තියෙන සබකෝල ගති ගොඩාක් අඩු වෙන්න පටන් ගන්නවා. අනිත් එක මේ මේ පේන දේවල් වගේ දේවල් වල තියෙන ආකර්ෂණීය ගත හෝ ගතිය හෝ බය කරන ගතිය එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අර දෙවිලේ දැකීම හුරු කර ගැනීම නිසා ඒ තාක්කල් Tamanට සද්ධාව තමයි උදව් කරගන්න වෙන්නේ. පව් වෙනකොට තේරෙනවා බයත් හිතෙන් ඇති කරගත් එකක්. මේ මල් පිපෙනවා ආලෝක පෙන්වනවා කියන එකත් හිතෙන් ඇති කරගත් එකක්. ඒක නිසා නමං කාය ජීවිත নিরপেক্ষව මේ දඩේ කරන්න බලනකොට නැවත නැවත කරනකොට ප්‍රතිශක්තියක් දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ නැවත නැවත යෙදීමෙන්මයි වට වශී කරනවා කියලා තමයි භාවනාදී සඳහන් කරන්නේ. අපි මන්ත්‍ර සිද්ධි කරනවා වගේ එකම නැවත නැවත කිරීමෙන් තමයි විශ්වාසය ඇති කරගන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ජ්‍යොතිෂ්‍ය වේදේ වෘත්තියක් වශයෙන් කිරීම මිත්‍යා ජීවයක්ද ව්‍යාපාද චේතනා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාවෙන සික්ඛපදේ පැහැදිලි කර දෙන්න. ව්‍යාපාද චේතනා වේරමණී සික්ඛාපදං සමාදියා. මෙහිම එකක් ඇත්තේ නෑ යාරේ. මේ සික්ඛාපදං වේරමණී සික්ඛාපද සික්ඛාපද වේරමණී සික්ඛාපදං සමාදියා කියන්නේ ඉස්රායින් කියන මේ නිකන් සාමාන්‍ය අද එකතු කරලා හදලා තියෙන නමුත් ਸਰවඥ භාවිතයේ එහෙම ව්‍යාපාද චේතනා වේරමණී සික්ඛාපදං කියලා එහෙම කන් ගත්තේ නෑ නිකන් ඒක මේ අවස්ථානුකූලව ගැට ගහපු පද සම්මතිය පවතින එකක් නෙවෙයි කෙනෙකු මේ ආත්මේ නිවන් දක්නා බව කල්ැතුව එම් පුත්‍රයාට දැනගන්න පුළුවන්ද ඒක හරියට කියනවා නම් මේ ඉපදිච්ච හැම එකකම මැරෙනවා සත්තයි නේද ඒක ෂුවර්නේ. උපැන්න සාතිකයක් තිබ්බන එක අනිවාර්ය මරණ සාතිකයක්ම තමයි. මේ ඉන හැම කෙනෙක්ම නිවන් දකිනවා. හැබැයි ඉතින් මේ ආත්මය කියන එක කෝකද කියලා කියන්න බෑ. හොඳට මේ උද්‍යප්පේ ඥානේ පැන්නට පස්සේ මේ ආත්මෙද ඒ ආත්මෙද කතා මොකුත් නැහැ. මේ කාලය කියන දේ මනස විසින් හදාගත්ත විකාරයක්. දේශය කියන එක මනස විසින් හදාගත්ත විකාරයක් අපිට ඕන කරලා තියෙන්නේ මේ කාලය හා දේශය ඉක්මවන එකයි. එදාට තමයි પરමාර්ථ ධර්ම වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. එදාට තමයි අපිට පොදු ලකුණක් දැක් ගන්න පුළුවන් වෙන්නේ. මේ දේශ සීමා තියෙන තාක්කල්, කාල සීමා තියෙන තාක්කල් අපි එක එකට නියව ගන්නවා, ඉතිත්ත ගන්නවා, රණ්ඩු සරුවල් කරනවා. ඒකේ තියෙනවා මේ ආත්මය, අර ආත්මය, අරක මේක ඔක්කොම තියෙනවා. නමුත් යම් වෙලාවක හිත પરමාර්ථ ධර්මයකට යනවනම් ඔය මේ කාලය පිළිබඳව අපේ හිතාන ඉන්න ওই රූපේ අපේ හිත හැදිලා තියෙන්නේ අතීත අනාගත වර්තමාන කියන කාල රාමුවේනේ. නමුත් එහාට ගියාට පස්සේ ඒක නිකන් මේ පොඩි ළමයි ළමා භාෂාවකින් කතා කරනකොට වැඩි හිටුවේ ළමයි දිහා බලන්නේ කොහොමද? බබාගේ භාෂාවෙන් කතා කරනවා වගේ තමයි මේ සම්මුති වචන. එතකොට ජ්‍යොතිෂ වේදී වගේ වෘත්තයක් වශයෙන් කිරීම මිත්‍යා ජීවයක් වෙනවා මේ පැවිදි වෙච්ච කෙනෙකුට. පැවිදි වෙච්ච කෙනෙක් විසින් මඟහරිය යුතු දේවල් ඒ මොකද පැවිද්ද ජීවත් වෙන්නේ දායකයා දෙන සිව්පසෙන් ඊට පස්සේ ආයෙත් එයා ගිහිල්ලා මේ ඇස්සදකම් ජ්‍යොතිෂ්‍ය වගේ කරන්න පටන් අරගත්තොත් ඒ භික්ෂුකගේ ජීවෙන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨ தත්ත්වය රැකෙන්නේ නැහැ. ගිහියෙක් වශයෙන් ඒක ඇති පැන්තිලක් නැහැ. මොකද එහෙම ශික්ෂාපදයක් සමාදන් වෙලා නැහැ. ඒක නිසා කැඩෙන්නේ නැහැ. ජීව කරනවා නම් කැඩෙන්නේ නැහැ. නමුත් මේ Taman එක අදහන්න ඕනේ ජ්‍යොතිෂය අදහන්න ඕන ජ්‍යොතිෂය වෘත්තියක් වෙන්න. වේදේ අදහන්න ඕනේ වේදේ වෘත්තියක් වෙන්න. එතකොට තමන් තමන් රමට්ට ගන්නවද නැද්ද කියන එක වෙන ප්‍රශ්නයක්. මොනම දෙයක් හරි අපි සාමාන්‍යයෙන් දානවා කියනකොට මට කාර්තික හරි වෛර කරන්න ඕනේ නම් මෙයාට හිංසාවක් කරන්න ඕන නම් ඉස්සෙල්ලා මගේ හිතේ වෛරය ඇති කරගන්න ඕනේ නැත්නම් මට කරන්න බෑ. මොකද වෛරය ඇති වෙච්ච ගමන් පෙලෙන්නේ එයා නෙවෙයි මමමයි. වෛරය ඇති වෙච්ච මුල නැසලයි දෙවෙනි එක නැසන්නේ වෛරය. ඒ වගේ තමයි මේ ලෞකික විෂයන් කොයි එකෙදිත් කෙනෙකුට මේ විෂය තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්න, ප්‍රොෆෙස් කරන්න කියන්න තමන් ලනුව කාලා ඉන්න. ලනුව කන් නැතුව ගන්නන්න බෑ. තමන් ඒක අදාහගත්තේ නැතුව කොහොමඩක්වත් උගන්නන්න බෑ. ඒ නිසා යුනිවර්සිටි ඉන්න ප්‍රොෆෙසර්ස්ලා අමු මැට්ටෝ. උන් එකෙකුටවත් තේරෙන්නේ මේ මනුස්සකෙම උසස්ම දේ තමන් ගලව ගන්න කියලා. උන් හදන්නේ කීයක් හරි ගාණක් හම් වෙන ගාණකට ඔය මොන හරි පචක් කිය කිය ඉන්නේ. ඒ පචේ ඉගෙන ගන්න රෑ 30 පොත් කියනවා. ඉන්ටර්නෙට් එකේ විකිපීඩියා බල බල එක එකක් දන්නේ නැහැ මේ කියන දේ. ඉස්සර වෙච්ච එක ඌ ගිහිල්ලා අනික කට්ටියට අයියා වගේ කියලා දෙනවා. අපේ පොඩි අයියා මට ඇවිල්ලා කියනවා ඒ දවස්වල ඇවිල්ලා කිව්වලු භෞතික විද්‍යාව උගන්වන සර් මේ සූර්යාගෙන් ඉඳලා මෙතෙන්ද ආලෝකයෙන්ද තප්පර 8ක් යනවායි කිය. සූර්යාගේ ඉඳලා ආලෝකේ ගමන් කරන වේගේ තප්පර 8ක් යනවා. එසකොට කිව්වලු ඉර දැකලා හේවනල දකින්නකොට අතරමැද විනා තප්පර 8ක් යනවායි කිය. එදි ඔක්කොමලා කාලා. එකෙක් කියවට සර් ඉර දකින්නත් ඉතින් සූර්යලු කැවිලා නේද එතකොට. යොනල් ඇති කරන්න විතරයි නෙවෙන්නේ. සර් රුද්ද ගිහිල්ලා දෙන්නටලු උත්තර දෙන්න බෑ. අර පචේ හරියට අහගෙන නැහැ කල්ලාතු. හරියට පචේ අහගෙන තිබුණා පොඩි එක රවට්ටන්න තිබ්බා. පොඩි එකාට රවට්ටන්න බෑ. නිසා මොනම වෘත්තියක් හරි කාට හරි ප්‍රෙස්ක්‍රයිබ් කරන්න, කාට හරි ප්‍රොෆෙස් කරන්න, කාට හරි රෙකමන්ඩ් කරන්න ඒක තමයි කාලා ඉන්නේ. කාලා කියන්නේ බොරුව බොරුවට මේ අනුන්ට පොවන්න හදනවා කියලා දන්නව අමු කට්ටයක්. උංගෙ දෙනේ කට නැහැ අහිංසකයි හැබැයි මේකේ සත්‍යයක් තියෙන කියලා අදහ ගන්නවා. අදහකට පස්සේ දෙන්න පුළුවන්. නමුත් සෝරි කියලා තමයි කියන්නේ. මේ ਸਰුවචනංශයේ පෙන්න විද්‍යාවන් ඔක්කොම තියෙද්දි මේ කුණුහරුපයකට අවිද්‍යාවකට විද්‍යාව කියාගෙන මමත් මගේ ජීවිත අවුරුදු 1000ක් ගත කළා තියෙනවා. විද්‍යාව ඉගෙන ගන්නදී කියලා. අන්තිමට යනකොට තේරෙන්න පටන් ගත්තා මේක පටන් ගත්ත එකෙකුට ඔක්කත් පදනමක් නැහැ. අද්ද කියපු දේ හෙට බොරු කරනවා. ඔය හැම විද්‍යාවකම එකයි තියෙන්නේ. ඒක හේතුව මොකද? ඒ ඔක්කොට මුල් වෙච්ච ඒ ස්වභාවය අපි දකිනා තාක්කල් අපිට මේ අපි දන්න අදහන ඇත්ත සංසන්දනය කරන්න දෙයක් නැහැ නේ ගලපලා බලන්න දෙයක් නැහැ නේ සර්වඥාන්සේ අපි ගෙනියන මුලටම අපි ඉන්නවා මේ එක එකන එක එකන එක එක විෂයන් අල්ලන දැඟලුවාට ඒ පරමාර්ථය දන්නේ නැති නිසා নানা ආකාර අර්ථයන් අතර ලොකු පුංචිකම් බලනවා නිසා වෙලා අරගෙන પરමාර්ථය බලපන් પરමාර්ථය බලුවට පස්සේ මේ ඔක්කොම ළමා වැඩ බව තේරෙනවා ඒක ඇති ප්‍රශ්නයක් නෑ දැන අරගෙන ඒක වැඩ කෙරුවට කමන්නේ නමත් මේ මේක මෙච්චර ආදීනව තියෙනවා මෙන්න මේකේ ආනිසංශ තියෙනවා කියලා දැනගෙන කෙරුවොත් මං හිතන්නේ Taman කෑවට කට කාණ්ඩ යන එකක් නෑ වෘත්‍යයක් කරાવી ඒ නිසා මේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා මේ භාවනා වගේ පරමාර්ථ ධර්ම අවබෝධ කරනකොට අපි කොහොමද ලෞකික විෂයන් කෙරේ කටයුතු කරන්නේ අපි කොහොමද ලෞකික හැඟීම් ඇති පිරිස් එක්ක කටයුතු කරන්නේ කියලා. ඒක නිසා ප්‍රධානම දේ තමයි විවේක වෙන එක තමයි හොඳම දේ. අසුරත් පවත්ත ගත්තොත් මේක හරීම ප්‍රශ්නයක් හැම කෙනෙක් එක්කම මේ සම්බන්ධීකරණය පැවැත්වීම. ඒ නිසා තමයි විවේකයට යනකොට අවශ්‍ය වුණොත් ආර්දනාවක් ආවොත් යෙදිලා ගත කරනවා. ගත කරනකොට දැනගන්න ඕනේ මේ සංසන්දනය කරන්න බැරි දෙකක් අතර මේ ගනුදෙනුවක් යන්නේ ඒක නිසා ප්‍රයෝජනෙ සලකලා ආරාධනා සලකලා ඒක කරනවා මිස Taman හැකිතරම් විවේක වීම තමයි කෙරෙන්නේ. ඒක නිසා ඉස්සරහට යන්න යන්න යන්න යන්න භාවනාවේදී අවශ්‍යතාවයට යන්නේ ඒක ඒක සරුවචන් වහන්සේ මේ ඔය විනය පිටකේ පටන් ගන්නකොට লীලා තිනවා නේ වේරංජායම් භගව භගවත භගවා වේරංජායම් විහෙතති නලේරු පුචි මන්ද මූලයේ කියලා වාක්‍යයක්. ඒකෙදි කියනවා භගවා වේරංජායන් ගීරති. බුද්ධ සංසය වැඩ හිටපු ගමන්ට වනසණ්ඩේ ළඟ තියෙන ගවණේට කියන්නේ ගමට කියන්නේ වේරංජාව කියලා. නමුත් ਸਰවචනන්සේ හිටියේ වේරංජාව ළඟ තියෙන කැලේ පුචිමන්ද මූලයේ මේ ගොරක ගහක් යට. ඒ ගොරක ගහට අධිපති යකෙක් ඉඳලා තියෙනවා නලේරු කියලා. ඒ නිසා ඒ ගොරක ගහ ගම්මුන් අතර ප්‍රසිද්ධයි නලේරු කියන ගොරක ගහ කියලා. ඒක පොතේ කියලා තියෙන භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ. වේරංජාය අසල තියෙන කැලේ තියෙන නලේරු නම් වූ ගොරක ගහක් යට දරුවචනන්සේ හිටියා. නිකන් පොඩි වාක්‍යයක්. ඉතින් අටුවාචාරින් වහන්සේ අහනවා ඇයි මේ දෙපොලක් කියලා කියන්නේ කියලා. ගමකුත් කියලා කැලියකුත් කියලා. ඊට පස්සේ ලස්සන විග්‍රහයක් කරනවා සරුවච්චන් වහන්සේට මිනිස්යන් කෙරේ කරුණාව කරන්න ඕන වෙනකොට ගමට යනවා. භාවනා වඩලා ප්‍රඥා වඩන්න ඕන වෙනකොට කැලේට යනවා. මහා කරුණාවෙන් ගමට යන අතර මහා ප්‍රඥාවෙන් කැලේට යනවා. මානව හිතවාදී වැඩ කරන්න කියලා සූපත් වේවා කියලා පින්ඩපාතයක් කරන්න වෙනකොට ගමට යනවා. දිව්‍යන්න බ්‍රහ්මන්ට උදව් කරන්න තමන්ගේ ප්‍රඥාව වඩා ගන්න ඕන වෙනකොට කැලේට යනවා. හරි ලස්සනට පෙන්ලා දීලා තිනවා කැලේට වඩින්නේ මොන අදහසින්ද? ගමට වඩින්නේ මොන අදහසින්ද කියලා. හැබැයි වැඩි වෙලා ඉන්නේ කැලේ. කැලේ නමුත් ගමේ නමක් කියනවා. ඒක මහා කරුණාව. කැලේ ඉන්නේ මහා ප්‍රඥාවයි. ඒක නිසා භාවනා කරන කරන යනකොට තමයි මේ කරුණා ප්‍රඥා දෙක සමබර කරන්න වෙනවා. මේ පිටිසක් එක්ක ඉන්නවයි කියන එක මහා පුදුමාකාර වෙහෙසක්. ඒක නිකන් හතර පැත්තෙම උල්ලනිනවා වගේ. යුද බිමට වැහුණාට පස්සේ ආර එහෙමෙන් ඊතල වදිනා වගේ පැත්තකට වෙලා ඉඳ ගියාම පුදුමාකාර සාන්තියක් තියෙනවා ඒක නිකන් යෝගත්වයක් හරි රහයි හැම ගුණයක්ම තියෙනවා ඔක්කොම බැක්ටීරියල් අරම තියෙනවා ෆුල් මීල් එක හම්බ වෙනවා නෝ කරන්න දෙයක් නැහැ සෙනගක් එක්ක ඉන්නවා එතකොට මහා කරුණාවෙන් ඇවිල්ලා ඉක්මනටම වැඩේ කරලා අනේකයි තියෙන්නේ නිසා මේ ලෞකික විෂයන් අපිට අවශ්‍යයි මේ හොඳට මතක තියාගන්න මේ වගේ තියෙන්නේ සාපේක්ෂ වටිනාකම নিরপেক্ষ දේ මොකද්ද කියලා දන්නේ නැති තාක්කල් අපි සාපේක්ෂ විතරයි අපිට තියෙන්නේ සර්වඥාන්සේ ඔය ආනාපානේ වගේ ගෙවාගෙන ගෙවාගෙන ගිහිල්ලා নিরপেক্ষව දෙන්න හදනවා ඒ নিরপেক্ষ අල්ලගත්තට පේනවා මේ ඔක්කොම මනෝ විකාර කියලා. මනසේ ලෙඩ රෝග නිසා ඇතිවෙච්ච විකෘති කියලා තේරෙනවා. නැත්නම් ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරලා කමන්නේ. භික්ෂුවකට නම් කෙලින්ම මිච්ඡා ජීවිතයට වැටෙනවා. ඒත් භික්ෂුවකට පුළුවන් මේ ජ්‍යොතිෂය හරි වේදේ හරි තවත් භික්ෂුන් වහන්සේ නමකට උදව්වක් පිණිස කෙරුවට ප්‍රශ්නයක් නැහැ. තව භික්ෂුන් වහන්සේගේ ලෙඩක් ඇති වෙලා එයාට මෙහෙම නැකතක් බල්ලා දුන්නා හරි උනත් ප්‍රශ්නයක් නැහැ ගිහියෝ දන්නේ නැහැ. ගියන දිල සල්ලි උපයන්නේ කිය ගමන් නැත්නම් ලාභ සත්කාර උපයන්නේ කිය ගමන් ආජීවයට පැටරෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ආස්වාස් ප්‍රස්වාස් භාවනා කර්මයේ ශිරීදී සුදු තද සඳ එලියක් මෙන් සුදු එලියක් ඇවිත් මාව වසා ගත්තෙමි. මාහා මා ඒහා ඒ භාවනාව දිගටම කළා ස්වාමීන් වහන්සේ අනුපංකාවට පිළිතුරු දෙනු මැනවි. ඇත්තට මේ ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ පිළිතුරක් දෙන්න. ඉතින් අර මේ මම හිතනවා මේ පළවෙනි වතාවට මේ භාවනා කරගෙන ඉන්නකොට මේ වගේ පැහැදිලි තැනක් ඒලකයක් ලැබිලා තියෙනවා. මේක සාමාන්‍ය උනන්දු කිරීමක් වශයෙන් කියන්න පුළුවන්. නීවරණ සහිත හිත කළු පාටයි ඒ හිතට පේන්නේ අන්ධකාරයක්. නැත්තම් සුද පේන්නේ නීවරණ හිතෙන් අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න හිතේ තියෙන ප්‍රභාස්වරය බාහිර නිමිත්තක් විදිහට පරිකර්ම නිමිත්තක් විදිහට ආලෝක වශයෙන් පේනවා. ඒකත් ටික ටික ටික ටික ටික නිවර්ණ අයින් වෙන්න අයින් වෙන්න හඳ මෝරන්න වගේ මෝරගෙන එනවා. ඉතින් ඒ නිසා ඒකේ පොඩි ලකුණක් තියෙනවා. ඒ වෙලාවේදී හිතේ කෙලස් අඩුයි කියලා. මේකෙන් ඊට පස්සේ ගන්න තියෙන ආදර්ශය තමයි එදා යම් ආකාරයකට කරලා Taman ඒ කෙලස් අඩු තත්ත්වයට ගියාද අදත් එදා කරපු ඒ උපක්‍රම ටික අනුග්‍රහ ටික පරිසරය සකස් කරලා දීලා ඊටත් නැවත නැවත ඒකට යන්නේ සකස් කරලා දෙන්න කියනවා. ඒක සරුවචනාන්තේ බොහෝම ලස්සන මිහිරි නිදර්ශනයක් මාර්ගයෙන් පෙන්නනවා. උන්වහන්සේ සරුවචන්සේ පෙන්වන්නේ සමාධිසච නිමිත්තක් ගායියෝති කියලා. යම් දවසක මේ ඔක්කොම අවුල් පාසස්සේ හොඳට ඊට තැම්පත් වෙලා ආලෝකමත් වෙලා නීවරණ නැතිලා ගියාන ඒ සමාධිය ආපු වෙලාවේදී ඒකට පරිසරේ බලපාපු නිමිටි සලකුණු හිතට ගන්න කියනවා. පහුවෙන්ද මේ නිමිති ටික නැවත සපෙලා දෙන්න කියනවා. සපෙලා දීමෙන් ඒකට යන්න නැවත නැවත යන්න තියෙන ඉඩ වැඩි. ඒ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ උකුස්සේ ගොදුරක් අල්ල නැහැ. උකුසා මේ ඔය රිල මේ නිතර නිතරම වෙන්නේ කලාතුරකින් වෙනවා. රිලව් අල්ලනවා. එහෙම නැත්නම් බලුපටව් අල්ලනවා. ඒ රිලව් වගේ අල්ලන්න නම් උන් කරන්නේ ඔය වල්දිර ගහක් වගේ ලොකු කොළ තියෙන ගහකට වෙලා හැංගිලා ඉන්නවා. ඒතකොට රිලාපන්තිය Taman දිහාට එනවා ඒ සෙල්ලම් කර කර නටනට එනවා. එනකොට ඈත ඉඳලා බලාගෙන ඉන්නවා මේ පන්තියේම රිලා කණ්ඩායමේ ඉන්න දුර්වල කවුද කියලා ඈත ඉන්න හොඳට බලාගන්න. බලාගෙන ඉවරලා එයා කොටු වෙනකන් ඉඳලා ඊ ගහක වේගයකින් යනවා. ගිය ගමන් අර ඌ මේ ගොදුරු දැහ ගන්න. දැහ ගන්නකොට අත්තක් උඩ ඉන්න වෙන්න පුළුවන්, ගලක් උඩ ඉන්න පුළුවන්, ගහක් උඩ ඉන්න වෙන්න පුළුවන්. දැහ ගත්ත ගමන් අර ඌ මුල්ලු රිලා රැළම කෑ ගන්නවා. ඒ කියන්නේ මම මාරාන්තික සද්දයක් නගනවා. නගලි වල අර උකුසපැසේ එලවන්න හදනවා රිලවොන්ට යම් ප්‍රමාණයට ගස්ති කියන්න පුළුවන් නමුත් පියාඹන්න බෑනේ. උකුස කරන්නේ ගත්ත ගමන් ගොදුර ඉක්මනටම අහසට යනවා. එයා දන්නවා අහසට ඈතට යන්න යන්න උකුසට ලාභයි, පොළොවට පාත් වෙන්න පාත් වෙන්න රිලවට ලාභයි. උඩට යනකොට දැන් උකුසට හොඳටම ෂුවර් ආයෙ මාව කිට්ටු කරන්න බෑ කියලා. සර්වඥාන්ත මෙන්න මේ චිත්‍රය ඇඳලා පෙන්නලා කියන එහෙම ආකාශයට මෙහෙම යන ගමන් ගොදුර තමන්ගේ අතේ උකුස්ස හැරිලා බලනවලු තමන් ගොදුර ගන්න මොන වගේ පිම්මක්ද පැන්නේ කියන එක. මම මෙතනයි හිටියේ ගොදුර මෙතනයි තිබ්බේ මම ගැහුවා ඒ වේගෙ තමයි ආවේ කියලා හර්ගියේකේ නිමිත්ත ගන්නවා. නිමිත්ත අරගෙන පහුවෙන්දත් ඒකම කරනවලු. මොකද රිලෙවෙක් රිලෙවෙකට පොඩ්ඩක් අර ශබ්දයක් හරි දැනුනොත් කවදාකවත් ඉන්නේ ඉතින් ඒ වගේ යෝගාවචරයට හරියට පියාකුස්සයකට ගොදුරක් හම්බුනා වගේ තමයි කලාතුරකින් වෙලාවක සමාධිය හිටිනවා. හිටින වෙලාවේදී නිමිති ගන්න කියනවා. මෙන්න මේ මං ශක්මණෙන් පස්සේ මේක කෙරුවේ මම අතපය හොදාගෙන ඉල වාඩි උනේ එතකොට මගේ කෑමෙන් පස්සේ මං හිටියේ නැත්නම් නිින්දෙන් පස්සේ මං හිටියේ මං උතුරට මුණ දාලා හිටියේ භාවනා ශාලාවේ හිටියේ ගහක් ඇටේ හිටියේ කියලා ඒ ඒ කරුණු ටික සාමාන්‍ය බුද්ධියෙන් අරගෙන අනිත් දවසෙත් ඒ ටිකම දෙන්න කියලා දෙනකොට නැවත නැවතත් අර සමාධියේ ඉඳ තියෙන ප්‍රස්තාව වැඩි. ඒක සාමාන්‍ය බුද්ධි උනති පුංචි කාරණා පවා සර්වචන් වහන්සේ මේ යෝගාවචරයට ආප්තෝපදේශ වශයෙන් ලබා දීලා තියෙනවා. ඒ නිසා එක සැරයක් දෙකක් හරිය කෙනා ඒක තහවුරු වෙනකන් ඒ පරිසරයේම ඒ වෙලාවෙම ඒ දිහාටම හැරිලා ඒ විදියටම කරපු සක්මන් ආදී කරලා අර සමාජයට අනුග්‍රහ කරන්න කියන එක තමයි සාමාන්‍යයෙන් මේ සඳහන් කරලා තියෙන්නේ. ඒක අටුවා යුගයේදී ටිකක් විස්තර සහිතව පෙන්ලා දීලා තියෙනවා මේ මේ නිදර්ශනාරේම එකතු කරලා හැබැයි ඔක්කොම මේ ਸਰවචනහසගේ ඉගැන්වීම් අර කාටත් තේරෙන භාෂාවට දාලා තියෙනවා. ඉතින් අපි යොදාගත්ත කාලේ තවනම් කාලේ තියෙනවා ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ඒ නිසා මම ඉල්ලා හිතනවා කාට හරි මේ මම විස්තර කරපු දේවල් වල තියෙන අපහැදිලිකමක් හෝ විස්තර වශයෙන් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හෝ එහෙම නැත්නම් වෙන ප්‍රශ්න ධර්ම මාතෘකාවක් හෝ ප්‍රකාශන තියෙනවා නම් මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියන්නේ. කාටරි මයික් එක ඕන නම් පොඩ්ඩක් අත උස්සන්න අපිට එතකොට මයික් එකේ වන්න පුළුවන්. අතර සවුනාන්ත මාර්ගඵලයකට පත්වන කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වශයෙන්ම වැඩෙන්න ඕනේ කියලා කරුණා කරලා පැහැදිලි දෙන්න. ඒ පිළිබඳව නිකුත් අදහස් ඉදිරිපත් වෙලා ටිකක් හිත කැළඹිලි පැත්තකට ඇවිල්ලා තියෙන නිසායි මේ ප්‍රශ්නේ මතු කරන්නේ. ඇත්තට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල අවසානම ආයුධ කට්ටලයේ අවසානම පියවර වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒකෙදි ඇත්තටම මේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී වගේ දේවල් හරියටම එකලස් වෙන්න ඕන. එකලස් වෙන්නේ හරියට උපමාවක් වශයෙන් කියනවනම් කියනවා ඔය බන්දුල සෙනවියා මල්ලිකාව රතේ තියාගෙන රතේ වේගෙන් පදවල තිනවා. එතකොට එක එක අශ්වයකට නගපු 500ක් අස්වාරෝහක පිටිපස්සෙන් අඹාගෙන ආවිල්ලා තියෙනවා. එතකොට බන්දුල සෙනවියා කියවලු ඊතලයේ දුන්නයි තියෙනවා. මම රතේ පදවනවා උන් තනියස්සය දුවනට වැඩිය මං රත් කද්දේ කරත්තේ පදවන. උඹ පිටිපස්ස හැරලා බලපන් 500 ම එකලස් වෙච්ච වෙලාව මට කියපන් කිව්වා. රතේ පදවනවා පිටිපස්සේ ඇස්තු අඹාගෙන එනවා. මල්ලිකා විශ්ව පිටිපස්සෙන් හැරලා බලාගෙන ඉන්නකොට 500 ම එකලස් වෙනකොටම කිව්වලු හරි කියලා. ගත්තලු ඊතලේ විදපුවාම 500ටම වැදුනා. ඒ තමයි බන්දුර සෙනවිගේ ඊතලේ බොහොම බලවත් ඒ තරම එල්ලේ හොඳයි කියලා කියනවා. ඔය වගේ අට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔක්කොම ළඟ තියෙනවා එකලස් වෙලා නැහැ. ඉති විද්දට එකයි දෙකයි වදින්නේ. එකලස් වෙච්ච වෙලාව තමයි මාර්ග චිත්තයට එහා කෙලවරටම යන්න පුළුවන්. ඒ කියන්නේ බල සම්ප්‍රේෂණය කරනකොට ඒ අංග එකලස් වෙන්න eBay. එකලස් වුණාට පස්සේ බල සම්ප්‍රේෂණය වෙනවා. ඒ එකලස් වීතු අංග ටික තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් තියෙන. හැබැයි එතන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන්නේ විරති චෛතසික වශයෙන්. ඒ වගේ නැති භාවයෙන්. නමුත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පොසිටිව්ලි ආස්තිකව සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා හරියට align වෙනවා. align වෙච්චාම ඒක චිත්තක්ෂණයක් ඇති ගැඹුරු පේනවා. එතකොට මේ පළවෙනි මාර්ග ඥානයේදී විශේෂයෙන්ම සෝවාන් මාර්ග ඥානයේදී මේ සෙල්ලම ඔක්කොම යාන්ත්‍රණේ යාට පේන්නේ නැහැ. පිචි දේ මොකද්ද දන්නේ නමුත් මොකද්ද වුණ බව කියයි. අනාගාමී විතර වෙනකොට මේක සැරයක් දෙසරයක් දැකලා සුතමේ ඥානෙන්, චින්තාමේ ඥානෙන් දන්න නිසා ඒකට කිට්ටු වෙගෙන එනකොට ඇලයින්මන්ට් එක හැදීගෙන එනකොටම කියන්න පුළුවන් මට අද සාර්ථක පරියන්කයක් වෙන්නේ කියලා. මේකට අපි ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණා නිකන් හිඟියක්. ඉතින් යෝගාවචරය හැමදාමත් වාඩි වෙනකොට අවංකව භවනා කරන කෙනා මේ ජීවිතේම නිවන් ලැබේවා කියලා තමයි ඉඳගන්නේ. ඉඳගත්තට මොකද නැගිටිනකොට නෑ. නැගිටලා බලනකොට නෑ නේ ඉතින්. එහෙම කීසරයක් වාඩි වෙලා ඇද්ද අපි. එහෙම එහෙම ගිහිල්ලා කවදා හරි මාර්ග ඥානයක් ලැබුවයි කියලා හිතමු. ලැබුණාට පස්සේ විශාල සියලු දේ සලකා බැලීමක් සිදු වෙලා ඒ යෝගාවචරයා නැවත ඒ ඉඳගත් පරියන්කේ මාර්ග ඥානෙ ලබන්නේ ඉඳගත් පරියන්කේ දිගේ අග ඉඳලා මුලට සම්මර්ෂණය කරගෙන ආවොත් ඊට පස්සේ කල්පනා වෙනවලු එදා ඉඳ ගන්නකොට නම් ඔක්කොම මංගල කාරණා තිබුණා කියන. කිසි එකක් උන්නේ නැහැ, බඩ එකක් උන්නේ නැහැ, කොන් දෙකක් උන්නේ නැහැ. හොඳ සද්ධාවක් තිබුණා. ඔක්කොම තිබිච්ච බව ඉවර වුණාට පස්සේ සලකා බලනකොට ප්‍රතිවේක්ෂාවදී අහුවෙනවා. සකදාගාමි වෙනකොට ඒක හැදීගෙන එනකොට එන්න එනකොටම තේරෙන්න ඉඩ තියෙනවා අද නම් යෝගේ හරි කියලා. අනාගාමී වෙනකොට කියලා කරන්න පුළුවන්. මේවා මේ අඩුයි වැඩක් නෑ. අද හරියන්නේ නෑ. ඒ වුණා භාවනා කරනවා. අන්තිමට අද හරි. අද හරියන්න ඉඩ තියෙනවා කියන අර වශී භාවයේ එතකොට අනා රහත් භාවයට යනකොට ඇත්තටම කියනොනම් ලැබුණත් එක නැතත් එක. අනාගාමී මට්ටමින් එහාට ගියාට පස්සේ රහත් වීම සඳහා විශේෂ ප්‍රයත්න කරන්නේ මොකද දෙයක් ඇත්තේ නැහැ. ලැබුණත් එකයි නැතත් එකයි කියන මට්ටමේ යනවා. ඒ කියන්නේ ඒ තදබල අපේක්ෂාවල් හින්නෙත් නැහැ. උනන්දුකාරක දේවල් ඉන්නෙත් නැහැ. ඒකත් මොකටද කියලා හිතනවා. ඒ නිසා පළවෙනි එක උඟාක් සිලිලාරයක් තියෙනවා. ලොකු ඉලෙක්ට්‍රික් ශක්තියක් තියෙනවා. ඒක උනත් තේරෙන්නේ වැඩේ උනාට පස්සේ. හැබැයි අනිවාර්යයෙන්ම ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පංචාංගික ක්‍රමයට වැඩ කරන්නේ අටාංගික ක්‍රමයට නෙවෙයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරති චෛතසික වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. අභාව ප්‍රත්‍යක්ෂ වශයෙන්. අනිත්‍යව භාව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ පුද්ගලයා දන්නේ නැහැ මොකද උනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදුනාට පස්සේ කරන්ට් එකක් බව දන්නේ වැඩිලා යරුණාට පස්සේ. මොකද වැඩිලාද? තාම නැහැ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. දැන් තවදුරටත් තටම තටම භාවනා කරන එකයි තියෙන්නේ. මොකද ආයකෝ කියන්නේ? නිකන් බලාගෙන ඉඳලා ආගෙන ඉඳලා යන දාවේ. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ගිහියෙකුට ආජීවස්තම සීලය ඇර ඊට වඩා උසස් සීලයක් තියෙනවද සමාදන් වෙන්නේ? ගියෝ තමයි ඉති උපසම්පදා වෙන්නේ. ගියෝ සම්පදා භික්ෂුත් නෙවෙයි. තව වෙනම උපසම්පදාලා ඉපදිනොයි. ගියෝ තමයි ඔක්කොම. මාත් උවම තමයි. එහෙමද හිතුවටම ගෙලින්ම උපසම්පදා වෙලාම තට්ටේ ගාලා ඉතිගුර පිටින් උපදිච්චා දැකලා තියෙනවා. ඔන්න පිස්සු. ඔක්කොටම ඕනේ කරන්නේ මනුස්සකම විතරයි. ඕනෙකට ඕන තැනකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ උතර ඉන්නේ ඕගොල්ලන්ගේ කෑදරකම නිසා ඉච්චනයි. වෙන මොකක්ද? නැත්තම් වෙන වෙන මොන මගුලකින්ද බැඳලා තියෙන්නේ? කෙස් ගහකින්වත් බැඳිලා තියෙනවා. මොනකක්වත් නැහැ. මේ මනසින් බැඳිච්ච බැඳිල්ල ඒ නිසා බුදුරජාණන් කියනවා වරපට බබ්බජපත පිතු ඕව නෙමෙයි බඳුම කියලා කියන්නේ දූ දරුවන් ඇති බැඳිලා තමයි භයානකම බැඳිල්ල කියන්නේ. දවසක් සංඝයා වහන්සේලා යනකොට මේ බිම්බිසාර රජුරුවන්ගේ හිර ගෙදර ආරච්චි මහත්තයාගේ ගෙදර දානයක්. ඉතින් දානයට ගත්තට පස්සේ මේ මිනිස්සු කියන හිර ගෙදර බලන්න යන්න බැරිද කියලා. ආ එන්නේ කියලා අඬ ගහන යනවා. යනකොට ලණු වලින් බැඳලා ආව්වේ ගස්වල සෙනඟ දාලා ඉතින් අර සංඝයාට හරි දුක හිතෙනවා. මේ කොච්චර දුක් විඳිනවා ඊට පස්සේ ගිහිලා සරුවචනාංශට ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ අපි අද ඉරගෙදෙට ගියා දන්වැල් වලින් වරපට වලින් නාවපට වලින් පොල් පට වලින් මැදලා හරියට මිනිස්සු ඉන්නවා මේ ලෝකෙ මීටත් වැඩි බරපතල බැම්මක් තියනවාද කියලා. මම කියනවා පිස්සුද ඔය යකඩ බැම්මිලි පරපට බැම්ම නෙවෙයි බරපතල බැල බැම්ම තමයි Tamange දරුවන්ට සහ වස්තුවට තියෙන බැදිල්ල. පේන්නේ නැහැ. අරකනම් කපන්න පුළුවන්. ඊය කරන් ගිහිලා මේක පේන්නේත් නැහැ. ඉතින් මොනව කපන්නේ? ඉතින් ඕන එක්කෙනෙකුට අජාසත් කෙනෙක් වුණා වෙන්න පුළුවන්, බුදු වෙන්න පුළුවන්. කොයි එකටත් පන්සිල් නම්, අටසිල් නම්, නවසිල් නම්, දසසිල් නම් ඕන එකක්. ඒක නොකර ඉන්න එකට තමයි තක తీරුකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් වෙන මොනවද කියන්නේ ඔබ? දැන් මට මේ කීයකින් උතුමන් බැම්ම කඩාගෙන ලාවට වගේ මේ පැත්තට ආපු හින්දා. ඉතින් ඔයගොල්ලන්ට ඊර්ෂ්‍යා හිතෙනවා. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒ කියලා තියෙනවා මෙච්චර කොච්චර කාලයක් ගියත් කවදාකවත් ජීවිතේ බුදුහාමුදුරුවත් ඉස බාල සිවුරක් උපදේ ඇඳගෙන උපදින්නේ උපදින්නේ නිකම්ම නිකන් අමු ගිහියෙක් විදියට තමයි. ඊට පස්සේ හැව අහලා අහලා අහලා අහලා අරගෙන යනවා. එහෙමද එහෙම නැත්නම් වෙන පැත්තක්ද ඔය ප්‍රශ්නේ ආන්නේ? ස්වාමීන් වහන්සේ දස කුසල් සීලය කියලා තියෙනව නේද? ගිහියන්ට සමාදන් වෙන මම ඒක වැඩි විස්තර දන්නේ නැහැ. දස දස කුසල් සීලය කියලා ශික්ෂාපද 10. දස ශික්ෂා ගහට දස ශික්ෂා කියලා දැන් මේගොල්ලෝ එහෙම තමයි සමාදන් වෙලා. නෑ ස්වාමීන් වහන්සේ මේ පොයි දවසේ සමාදන් වෙන ගහට දස සීලය නෙමෙයි දස කුසල් සීලය කියලා මේ මම පොතක දැක්ක මම ඒක වැඩි විස්තර දන්නේ නැති මට එච්චරම කියන්න බෑ වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ අපි බස් කාලේ ඉන්නේ. ඉස්සර ගිහියන්ගේ තිබිලා තියෙනවා අරණ්‍ය ගත වෙලා ආරණ්‍යකෝ වස්තුම් මාසේ දසශීලී ඉන්නවා. ගිහිය ගිහිව. මේ බස් කාලේදී සංඝ වංශලා නිතරම පින්කම් ආධ්‍යාත්මික වැඩවල නියදෙන්නේ. ඒ මිනිත් ඒ වගේ එක එකන එක එකනාගේ ඉතින් අර ක්‍රම තියෙනවා. මොකද ඒව එච්චරම තදබල සම්මුති දෙවෙයි. කොහොම හරි උපක්‍රමශීලීව ටික කාලයකට හරි මේක తాවකාලිකව කඩ කඩ බලනවා. එහෙම නැත්නම් කොහොම කෙරුවක්වත් ගිහියෙක් තමයි මේ ශ්‍රී ලංකෙල්ලම කරන්නේ ලෝකේ ඔක්කොම ශ්‍රී ලංකම් කරන්නේ ගිහියෝ තමයි. ඉතින් අර ඒකේ ඒ වෙලාවේ හැටියට ඒ ශික්ෂාපද සමාදන් වීමෙන් එක්ක සාමනීර එක්ක සාමනීර නැත්නම් සික්කමාන නැත්නම් බික්කු බික්කුනි වශයෙන් හැම කෙනාම ගිහියෙක්. ගරු ස්වාමීන් වහන්සේ රෝදේ මට ප්‍රශ්න අහන්න වෙලාවක් නොදී වුණු ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර අපේ මේ චිත්ත ඒකාග්‍රතාවයයි සතියයි මට තේරුණ හැටියට මේ මම අපි පොතපතේ දැකලා තියෙන හැටියට චිත්ත ඒකාග්‍රතාවය සතියට උපකාර වෙන විදිහටයි ඉගෙනගෙන තියෙන්නේ නමුත් අපි අද උදේ සාකච්ඡාවේ මට දැනුණා වැඩිපුර චිත්ත ඒකාග්‍රතාවයට ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් වලට වැඩිපුර යන්නේ නැතුව නැත්නම් ඒ පස්සේ පන්නන්න නැතුව මේ සතිය ගැන විතරක් උනන්දු වෙන්නේ කියලා. ඉතින් අපි ඉගෙනගෙන දැන් පොත්පත්වල තියෙන විදිහට නම් අපි හිත ඒකාග්‍රතාවය තුලින් තමයි සතිය කරා යා යුත්තේ. ඒකට එක එකට එකක් උදව් වෙන දෙයක්ද ඒක ටිකක් පරස්පර වෙන දෙයක්ද කියන එක දැනගන්න මට කැමතියි. නෑ ඇත්තට මේ පොත්වල තම තමන් දෙන අර්ථකථන මිසක්කා චිත්ත ඒකාග්‍රතාවයේ සතියට උදව් වෙනවා කියන තැන් ලිඛිතව නැහැ. හිතා ගන්න පුළුවන් නමුත් මෙවුවා ප්‍රත්‍යুৎපන්න ධර්ම. සතිය සමාධියට උදව් කරනවා සමාධිය නැවත සතියට උදව් කරනවා. එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කෙනෙකුට පුළුවන් ඒද ඒ නිසා යෝ සමත පූර්වංග විපස්සනා සහ විපස්සනා පූර්වංගම සතිය කියලා ක්‍රම දෙකක් සරුවචන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ සමත පූර්වංග විපස්සනා කරන එකන චිත්ත ඒකාග්‍රතාවය ඉසල ඇති කරගෙන ඊට පස්සේ සතිය හරහා විපස්සනාට යනවා කියලා කියන්න පුළුවන්. විපස්සනා පූර්වංගම යන එකට සතිය සමාධියක් නැහෙනේ. ක්ෂණ මාත්‍ර සමාධියක් තියෙන. නමුත් ධර්ම પરම්පරාවල් ගොනු කරලා අල්ලගෙන ඉන්නේ සතියෙන් තමයි. ඒ සතිය හොඳට පුරුදු වෙගෙන එනකොට සම්මුති සමාධියක් නැති වුණාට විපස්සනා සමාධියක් ඒක මේ ඒකට කියනවා ක්ෂණික සමාධි කියලා ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව කියලා ඒක ඇති කරගෙන යනවා. ඒ නිසා මෙවුවා එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් අද අද අපි මේ 2012 ඉඳලා කතා කරනකොට ඕනම භාවනා කරන තැනකට යන්න 100ට 5ක් 10ක් නැත්නම් 90ක් 95ක් අතර වගේ ප්‍රොපෝෂන් එකකට භික්ෂුන් සහ ගිහියෝ ඉන්නේ. ගිහියෝ ඉන්නවා 90ක් විතර වගේ ගිහියෝ ඉන්නේ. සංඝ වංශලා සමස්තයක් වශයෙන් භාවනා කරන්නේ නැහැ මම දන්න විදිහට. ඔගොල්ලෝ කොහොමද හිතනවද මන් දන්නේ. ඒ නිසා ගිහියන්ගේ පැත්තෙන් පටන් ගන්නකොට සමාධිය හරහා සමාධිය හරහා යන්න බෑ. ඕගොල්ලන් දහසකුත් කුත් වැඩ තියෙනවා. ඒ දේ කංකරච්චල් තියෙනවා. පෞල් අඹ දරු ප්‍රශ්න තියෙන නිසා ඉසල හිත සමාධිගත කරන මේක යනවයි කිව්වොත් මේක වැඩි ජනතාවකට ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා සතිය දාලා කරදර තියෙන බව සද්ද කරදර තියෙන බව කරදර තියෙනවා කියලා දැනගන්න. සද්ද තියෙන සද්ද තියෙන බව දැනගන්න. ඒ ඔක්කොම දැනගෙන හිටියට සතියට බාධාවක් නැහැ. ඒ සමාධියට බාධායි. ඒක පියවරක් ඉස්සරහ ඉන්නේ. දැන් සතිය තියෙනවා. ඊට පස්සේ යාට කල්පනා වෙනවා මේ ඔක්කොම කරන්නේ ඇත්තට මේ මගේ මේ සුභ සිද්ධියටද නැත්නම් මේ රට්ටු යන රැල්ලට අහු වෙලාද? එහෙනම් තමයි වෙළඳ ප්‍රචාර වලට අහු වෙලාද? මෙන්න මොන විකාරයක්ද මේක? සතියෙන් සතියෙන් කරන්නේ බුක් කීපින් එකක්. පෙට්ටි කඩේක ඝන ඉලව් ලියනවා. ඊට පස්සේ එයා දන්නවා මේ බඩුවේ ආදායම් වැඩි මේ බඩුව මට ඉඩ වැඩි වෙනවා වැඩි මේක වියදම් වෙන්නේ නැහැ කියලා එයා ඊට පස්සේ බිස්නස් එක අලුතෙන් හදනකොට පොත් ලැබීම තිබ්බනම් තොරතුරු එනවනේ සතිය බුක් කීපින් එකක් දෙනවා දුන්නාට පස්සේ එයාට මේක සම්පූර්ණ ඒ විචල්්‍ය සාධකයන් හැඩ ගහ ගන්න වෙලාවක් වෙනවා ඒක මේ ලෝකෝත්තර ප්‍රඥාවනේ ලෞකික ප්‍රඥාව ප්‍රඥාව හදාගෙන කරදර වෙන වැඩ හිතමනාප වෙන වැඩ, එහෙම නැත්නම් සුඛෝපභෝගී සඳහා වෙන වැඩ, පාරිභෝගිකත්ව වෙන සඳහා හිමීට කපලා අරිනවා. කපල කපල කපල ප්‍රයෝජන සලකලා උපයෝගීතාවයේ සලකලා වැඩ කරනකොට චිත්ත ඒකාග්‍රතාවයේ සඳහා අවශ්‍ය පරිසරයේ ටික ටික හැදෙනවා. දවසට පැය භාගයක් හමාරක් වාඩි වෙන්න පුළුවන්. ශක්මන් කරන්න පුළුවන්. අන්න එහෙම කර කරගෙන ගියාම සතිය තමයි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය. feasibility study එක. ශාක්‍යතා පරීක්ෂණ කියලා කියන්නේ ශාක්‍යතා අභ්‍යා අධ්‍යයන කියලා. ඒ ශාක්‍යත අධ්‍යයන කොච්චර වැඩි කරෝ ප්‍රශ්නයක් නැහැ. දැන් මාලි ප්‍රොජෙක්ට් එක කරන්න ඉස්සෙල්ලා අවුරුදු 40ක් විතර ගඟේ වතුර මැනමැන හිටියා. අවුරුද්දේ කොයි කාලෙද වැඩි වෙන්නේ? අවුරුදු 10කට සැරයක් අවු වැස්ස එනවා. ඒවා බල්ල බල්ල තමයි පොල්ගොල්ල වේල්ල ගැව්වේ. ඒ පොල්ගොල්ල වේල්ල ගැහුවට පස්සේ වික්ටෝරියා දානම්මන සේරටම ගත්තේ අර වීසි බිල්ඩ් එකම තමයි. ඒ වගේ තමයි අපිට ඉස්ලාම සත්‍ය පිහිටවගෙන තමන් බැලුම අධ්‍යයනයක් කරන්ඩ මේ ලෝකේ අපිව හම්බ කරලා දෙන එක එක්කත් ඔය වැඩි අපිට කරලා දෙන්නේ නැහැ. මුදුවට හිතලා බලන්න ඒගොල්ලෝ අපිව ටැක්ස් කරනවා අර. ඔය කිට්ටුවේ ඉඳගෙන මේ මොකද්ද මං කියන්නේ මේ ඩෙන්ගු වඳුරෝ උරනෝම තමයි. එක්කෙනෙක්වත් අපිට අනේ තාත්තේ අනේ මහප්පේ උඹ මට හම්බ කරලා දෙනවා පැයක් උඹ විවේකයෙන් කියලා නිකමට කියනද බලන්න. ඕගොල්ලන් ටික තේරෙනකොට ගොඩක් පමයි. ඔය කිට්ටුවන්තෙන් ඉන්න එක්කෙනෙක්වත් ඒක one way කරන කෙනෙක් තියෙන්නේ. සකින් තමයි. කවදා හරි තේරුම් අරගත්තොත් මෙතනමයි කොක්ක කියලා ඒසොර තියෙනවා මේව ගැන බලන්න ඉඳලා බෑ. හැබැයි බලා නොවලිලත් බෑ. මොකද අපිත් එක තියෙනනේ ආර්ථික දේශපාලන සම්බන්ධතා ඒ ප්‍රයෝජනෙට සීමා කරන්න. ප්‍රයෝජන සීමා කරලා mind your own business. මම මයින්ඩ්ෆුල්නස් එක කියනකොටම කියන්නේ මයින්ඩ් යෝන් බිස්නස්. මොකද වෙන කිසි කෙනෙක් මගේ අභිවෘද්ධියට බලන්නේ නැහැ. බලන්න ගියා කොක්ක. කොක්ක ඉන්නේ කිට්වන්තයාගෙන්මයි. කවදාක සතිය වන්නකොට බාධා කරන්නේ මුස්ලිම් මිනිස්සේ. අහලවත් තියනවා. කතෝලික මිනිස්සේ කවදාකත්. බෞද්ධයමයි ගහන්නේ. ඒ මේ බොක්කෙම ආව එකක්. මම මේ තරහ වෙන්න එපා මම කිසිම මම කවුරුත් එක්කවත් මට තරහක් මොනක්වත් තියෙන්නේ මේ සත්‍ය අපි වසන් කරන්න හදනවා වසන් කළා අන්තිමට වයස 60 70 වෙන්නට පස්සේ මොකද ඉතුරුනේ රොඩ්ඩ විතරයි උක්දෙන්ඩක් කපලා ගාලා රොඩ්ඩ විසි කරවන්නේ මේ සත්‍ය පෙන්නලා දෙනවා යකෝ මේ කාටද කඹරන්නේ උඹේ බඩ විතරක් ගන්න ඔච්චර නටන්න ඕනද අන්තික අපිට අපි කැමති නේ රස අවුත් කරන්න. අපිට පුළුවන් මේ ඒ හම්බ කරන මනුස්සයට ඔය ඔක්කොටම වැඩිය බොහොම රළු දෙයින් අපෙන්න පුළුවන්. නෝ හම්බ කරලා කණ එකට එව්ව බෑ. එයාට තියෙනවා මාකට් එකේ තියෙන හොඳ මේක ඕනේ. අල්ලපු ගෙදර තියෙනට වැඩි ඒක ඕනේ. ඒකට මේ මනස දෙපැත්තෙම තැවෙනවානේ. මට මෙච්චර යැපෙන්න පුළුවන්කම තියෙදි මගෙන් හම්බ කරන එක මේ තරම් සුඛභෝගී දේවල් ඉල්ලනකොට ඒකට කවදාකවත් සබහ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙයිද? ඒකට ඇත්තට මේ මෝල් වහන්සම වක් කියන්න eBay. ඉල්ලන ඉල්ලන දෙදෙනේ හින්දා. ඉතින් අනේ අරූටමයි මටත් බනින්න වෙන්නේ. අර අර බරාජින මහ ගුණාටම තමයි. ඉතින් ඒකට කියනවා මම බන නෙවෙයි බන බනිනවයි කියලා කියනවා. වෙන වෙන කරා මේ මේ මේක ලැජ්ජ කරනවා. මේක අපි පීඩිත කරනවා. දුක. මේ සත්‍යයට අපි මුණ දෙන්න කැමතින අපි ස්තෝත්‍ර කියවා ගන්නවා ලාභ සත්කාර වලට වන්දි බට්ටෙන්ඩ ගවේවා කිය කිය ඉන්නවා මිසක්කා මේ සත්‍යයට දරුවචනංශේ රජ ගෙදරින් බහැලා ඇවිල්ලා නෙමෙයි කිව්වේ දක්විති රජ වෙන්න අවස්ථාව තියෙති බහැලාවිල්ලනේ කිව්වේ. අත්තයි අත්තනෝනත්ති කොහිනත්තු පරෝසියා කියලා. උඹට උඹවත් නැති එකේ උඹට මොන කාගේ පිටක්ද කියලා. අපි එහෙම නෙවෙයි හිතන්නේ මම නැත්තම් අම්මේ උදේට ඉර පායන එකක් නැහැ. හැන්දෑවට ඉර බහින එකක් නැහැ. මම තමයි මේ රට කලවර ගම ගමේ රාළ. ඉතින් අපේ ගෙදර මොනවත් හරියා ගන්න එකක් නැහැ මම නැත්තම් කියලා හිතන්නේ. ඉතින් අර කට්ටියත් හරි කැමති එහෙම කිය ගන්නට තමන්ගේම සින්දුව තමන් කියාගෙන හම්බ කර කර දෙනවට. මොකද සත්‍ය ඒක නෙවෙයි. සත්‍ය කියන උන්ට සත්‍ය දකින්න ඕන උන්ට දුක දෙන්න ඕන. දුක දෙන්න ඕනේ නැහැ. දුකට මුණ දෙන්න හදන්නේ. මෙන්න මේක සතියෙන් අල්ලලා දෙන්න. ඉච්චරයි සතියෙන් කරලා දෙන්නේ. සම්පජඤ්ඤේ පස්සක තියෙන්නේ. සමාධිය පැත්තක තියෙන්නේ. සතිය මේක දුන්නට පස්සේ අපිට ඇස්සරෙනවා. ඔක්කොටම වෙන්නේ කලාසුකින් කෙනෙකුට ඇස්සරෙනවා. අපි මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ. එච්චරමයි මට ඉතාමත්ම මේ මේ හද ධනවන දේ තමයි මම මේ කාගේ පදයටද නටන්නේ. මම මේ කාගේ න්‍යායපත්‍රයටද වැඩ කරන්නේ සුද්ධ වශයෙන් මායයට. අපි මොන ආර්ථික න්‍යාය දැම්මත් මොන දේශපාලන න්‍යාය දැම්මත් මොන සමාජික න්‍යාය දැම්මත් අන්තිමට මායාවේ පදයකට නටන්නේ වට වෙලා ඉන්නේ මාරසේනාව. නියෝජනය වෙන්නේ මාරසේනාව තමයි. ඉතින් ඕක දකින්නට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ තියා තමන්වත් කැමති නැහැ. නමුත් සත්‍යය මෙන්න මේ තාමත්ම මිහි අමිහිරි චිත්ත බෙහෙත ගෙනල්ලා ඉදිරිපත් කරනවා දත් මූණ කණ්ණාඩිය මූණ බලනකොට මූණ පේන්නසේ මේ ඇයි මෙච්චර මේ වද විඳින්නේ කියලා. හැබැයි ඒක මම කියන හොඳ සංසාරේ මෝරපු හොඳට මේ පරිප්පෝ කහපු කෙනාට තමයි ඒක තේරෙන්නේ. අනික කට්ටිය හිතන්නේ ඔහොම හිතලා බෑ. අපි මේ අනුන් ගැන හිතන්න ඕනේ මේ කරුණාමෛත්‍රිය කරන්න ඕනේ කියලා ඒ ඔක්කොම මට වෙන්නේ එස්කේපිසම්. මේ තමන් විසින් අඳගෙන ඉන්න ගත කරන ජීවිතය. අන්න ඒක පිළිබඳ සත්‍ය ලැබලා දෙන අවබෝධය සද්ධාවෙන් දෙන්නෙත් නැහැ, වීර්යයෙන් දෙන්නෙත් නැහැ, සමාධියෙන් දෙන්නෙත් නැහැ, ප්‍රඥාවෙන් දෙන්නෙත් නැහැ. ඒක නිසා මම මේ අත් දෙකම උසල හැම වෙලාවෙම මේ සතියට වැඳ වැඳ ඉන්නේ. හැම වෙලාවෙම Tamanගේ ඇති හැටිය කණ්ණාඩියෙන් පෙන්ලා දෙනවා. සද්ධාව බොහොම උපණංගල පෙන්වන්නේ. ආලවට්ටම් කරලා ලස්සන කරලා. සමාධියත් මත් වෙලා කරන්නේ. වීරියත් ඉස්පාසු දෙන්නතු වද දෙනවා. ප්‍රඥාවත් හොඳට කැපෙන කඩුවක් වගේ. සතිය නෑ සතිය ඇති හැටි පෙන්වා දීමේ මූලික පාඩම දෙනවා. ඒ නිසා මම විද අධහන ක්‍රමේ තමයි අනිත් පැත්තට තියෙන සමාධි හරහා සතියට එන්න පුළුවන්. නමුත් සතිය හරහා සමාධියට යනවා කියන එක ගිහිවෙ ඉඳගෙන බලාපොරොත්තු තියන තියෙන එකම වෙන් එක. ඒක විතරයි තියෙන්නේ. මොකද මම පටන් ගත්තේ 27 විතර වෙනකොට අවුරුදු අවුරුදු 36ක් විතර යනකම් මේකම දැක දැක මෙතන ඉන්න මේ සභාවේ ඉන්න ඕනම කෙනෙකුට වැඩිය මහන්සිලා වැඩ කරා. ඉතාමත්ම සාර්ථකව වැඩ කරනවා. වැඩ කරන හැම වෙලාවෙම මට තේරෙනවා මේ හැම සාර්ථකකමක්ම පරාදයක් කියලා. මේ හැම ජයග්‍රහණයක්ම හැම ළඟාවීමක්ම මාම මගෙන් හොරකම් කිරීමක් කියලා. නමුත් ඒව ඒව මකල යන විදිහට මට ජයග්‍රහණය එන්න පටන් ගත්තා. හරියෑම් අත තියෙන තියෙන තේ හරියන්න පටන් අරගත්තා. ඉතින් එතකොට අර සතිය කල්ැතුව පටන් අරගෙන තිබුණ නිසා මේකේ මේ ඇති හැටිය දැක ගන්න මොකද්ද මේ ඒව නිකන් ලෝකෙ පැත්තෙන් බලනකොට අවාසනාවන්ත දේවල් හැම ජයග්‍රහණයක් හරහම තියෙන මත්වීම ගතිය. තමයි මේ අඳින ගතිය, මත්වන ගතිය පේන්න පටන් අරගත්තා. හැබැයි ඒ චීද්දි මම ඇරියේ නැහැ. මම කිව්වේ ගිහියෙක් විසින් බලාපොරොත්තු වෙන්න ඕන දේ හැම ජයග්‍රහණයක් සඳහාම සකන් කරා. සකන් කළ මේකට පුළුවන්ද? මේකට මම සුදුසුද එනතම මම මේ පැනලෑන්න හදන්නේ කියන එක උත්සාහ කරා. ජය හොඳ නරක දෙකෙන් මට හොඳමයි වැඩි උනේ. ජයපරිණාම දෙකෙන් ජයමයි වැඩි උනේ. ඒ වුණත් අර කල්ලාතුම සිස්ටම් එකට දාලා තිබුණ සතිය. එතකොට තේරෙන්න පටන් අරගත්තා enough means enough. ඇති කියන්නේ ඇති. කොයිත් වැඩිය බෑ කියන එක තේරුණා. ඒක මම හිතන්නේ මේ ඥාන පුදුම ભેදේ හෝ බෞද්ධ බෞද්ධ ભેදේ නැහැ. මේ සතිය දුන්නා නම් කාටට කණ්ණාඩිය අතට එයාගේ ප්‍රകൃතියට පේනවා. ඒක ඒකට වසංග ගන්න ගියාට කරන්න දෙයක් නැහැ. ඇත්ත දකින්න ඕන නම් සතියෙන් පෙන්නලා දෙනවා. ඊට පස්සේ ඕන සමාධිය ඇති කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම සාමාන්‍යයෙන් මේ වැඩසටහනට එන්න මාස කිහිපයකට පමණ පෙර සිට භාවනා කරගෙන ගියා. නමුත් මේ වැඩසටහනට ඇවිල්ලා පළවෙනි දින දෙක තුන ගත වෙනකොට මට ඒ gederedi කරපු මට්ටමට එන්න බැරි වුණා. නමුත් අද වෙනකොට හතරවෙනි දවස් වෙනකොට මම ටිකක් දුරට සාර්ථකයි කියලා මට හිතෙනවා. නමුත් මට මේ භාවනාව යෙදී ඉන්නකොට මට මගේ මේ දෙමව්පියෝ නිතර මතක් වෙනවා. ඒ අය මේ පැත්තට නැඹුරු නැහැ. ඒතර මට ඒක පොඩි වේදනාවක් වගේ දැනෙනවා එයාවත් මේකට සහභාගී කරගන්න තිබ්බනම් හොඳයි කියලා. මම එතකොට ඒ වගේ වෙලාවක ඒ අය සහභාගී කරගන්න බැරි තත්වයක් නම් තියෙන්නේ. කුමක් කළ යුතුදයි කියලා තමයි ඔබ වහන්සේගෙන් අහන්නේ. mind your own business. තමන් මඩවලෙන් එළියට එන්නේ ඉස්සෙල්ලා තව කවුරුත් මඩවලෙන් ගොඩ ගන්න හදනවා කියන්නේ තමන් තවත් එරෙනවා. ඒ නිසා අපි අපිත් හිතන අපිත් අයියලා තමයි අපිටත් පුළුවන් දරුවොත් ගොඩ ගන්න පුළුවන් අම්මලාත් ගොඩ ගන්න පුළුවන් ගුරුවරුත් ගොඩ ගන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි Taman ඉන්නේ මඩේ වලේ බව මතක නැහැ. නිසා බුදුහාමර කියන්නේ ඔබ ඉස්සලා ගොඩ වෙයන්. වීලි දැනකට ගිහිල්ලා ලණුවක් හරි කෝටුවක් හරි දීලා ඔය මඩේ ඉන්නේ එක ගොඩ ගන්න. තේරෙනවද මඩේ වලේ සයිස් එක? එච්චරයි. අපි කීයක බයිලා කියන්න පටන් අර ගන්නවා. ඉඳගෙන ඉවරලා මම මම දකින්නේ මෙහෙමයි. ගෙදර ඉන්නකම් කල්පනා කරනවා අනේ මට කවද්ද රිට්‍රීට් එකට යන්න හම්බෙන්නේ. අනේ මට කවද්ද විවේකයක් හම්බෙන්නේ. අනේ මට කවද්ද නිසද්දනක් හම්බෙන්නේ. රිට්‍රීට් එක නිසද්දනක් හම්බෙච්චාම අම්මා මොනවා කරනවද දන්නේ. තාත්තා මොනවා කරනවද දන්නේ. ඉතින් රිට්‍රීට් එකේ ඉඳගෙන ගෙදර කතා කරනවා. ගෙදර ඉඳගෙන මෙහි කල්පනා කරනවා. අපේ හරිදම් සාංශික වයස විතර පැවිදි කරා වස්ස ජීවනයේ සිවුරු ඇරලා හිටියා. ඉතින් මෙහි ආපුවාම පුදුමාකාර ආශාවෙන් බෝම්බු ගෙනල්ලා වේලලා හරි ගස්සලා තම්බලා ඉතින් සිවුරු හොදලා දෙනවා. දැන් ගියනේ මම පරේගෙන් වගේ වැඩ ගන්නවා. මම කවුරු මයි ළඟට ආව මම වැඩ ගන්නවා. ඒක මගේ හැටි. ඉතින් අරගත්තාම කියනවා අනේ සාංශ පුදුම සන්තෝෂයක් මට තියෙන්නේ. ඔබ වහන්සේගේ සිවුරක් හොදලා දෙන්න ඇවිල්ලා ඉතින් ගෙදර රෑ බුදියාගෙන ඉන්නකොටත් දැන් කල්පනා වෙනවලු මං කවද්ද යන්නේ ආරණ්‍යයට ගිහිල්ලා වෙලා බෝම්බ ටිකක් වන්නට රත් කරලා මේ සිවුරක් හොදලා දෙන්නේ කියලා. මං කෝ දැන් ගෑණිත් එක්ක බුදියා ඉන්නකොට නේද ඔබට සිවුර මතක් වෙන්නේ කියලා. දැන් ඔබ සිවුරේ ඉන්නකම් ගෑණි ගැන මතක් කර කර හිටියා. එක දවසලු පින්ඩපාත ගියේ ගෑණියෙක් ගාවට. එදාම ඒ ගෑණි බැඳා. සිවුරේ ඉන්නකම් කොච්චර ගෑනු ගැන කල්පනා කරන්නේ නැද්ද? දැන් ගෑණි ගැන ඉන්නකම් කොච්චර සිවුර ගැන කල්පනා කරනවද? ඉතින් මේකටත් වැඩිය ජෝක් එකක් තියනද ලෝකේ? මහා විකාර ලෝකයක්. ඔය ඒකයි ඔය බුදුහාමුදුරේ භාගයට hina වෙලා බලන් ඉන්නේ අපේ දියා. අයියෝ මෙහෙමත් જાතියක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිස්සෙයිනේ තිබෙයිද මේ ගැලවීමක් කියලා. ඔය වෙස්ට් එකේ කියනවා බටහිර ලෝකේ කියනවා දැන් මේක ගඟක් කියලා හිතන්නකෝ. මෙහා පැත්තේ තනබිම. විශාල ගඟ. එහා පැත්තේ තනබිම. අර එහා පැත්තේ තනකොළ කන දෙනට පේනවලු වේලිලා තනකොළ ගණ්ඩ දෙයක් නැහැ. ඔහේ උලා කකා ඉන්න තියෙන කියලා. අර පැත්ත බලනකොට එහා පැත්තේ තින්නලු දෙනක් යායට තනකොළ ඒකී කනවලු බොහෝම ජයට හිතනලු අනේ අම්මේ මට මේ ගංග එහා පැත්තට යා ගන්න විදියක් නැහනේ එහා පැත්තේ තනකොළ නිල්ල යායට කියලා. ඒ දෙනත් කෙලින් බලනකොට ඒකත් වීලිලා. ඒ දෙන්න පේනවලු මේ දෙනේ ඉන්න තැන යායට තනකොළ කියලා. කියන්නේ හරහට බලනකොට තනකොළ ලස්සන පේනවා. මෙහෙම කෙලින් බලනකොට වේලිලා. ඉතින් කියනවා other show is greener than this one කියලා. අර දෙන කෑවට මොකද හිත තියෙන්නේ අනේ යහපැත දෙන්න ඉරිසියා. ඒකිට ලස්සන ඒකිට තියෙන්නේ එතන කෑවට මොකද ඒක වේලිලා මේ පැත්ත දෙන ගැන ඉරිසියාවක්. කවදාකවත් අපිට ලැබිච්ච දේ ගැන සතුටක් මොකුත් නැහැ. ඊගාවට කරන්න තියෙන දේ හරි වෙච්ච දේ ගැන හරි කල්පනා කර කර අපි කටු කොහලක් හදාගන්නවා. ඒකල හිතන එක පරානුද්දායත පරිසංයුත විතක්යක්. නැත්නම් මෛත්‍රී කරුණාවක් කියලා එකට ලේබල් එකකුත් දාගන්නවා. අනේ සර්වචනාචර පේනවා. සර්වචනාචර කියනවා උඹ ඔය ප්‍රේම කරන්නේ උඹීම සංකල්පයකට මිසක් අම්මට තාත්තට නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නැති කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ චිත්තේව කාමං තතේව ලෝකේ අතිත්ථ දීරෝ විනේති ඡන්දං කියලා තියෙනවා මේ ලෝකයේ තියෙන විචිත්තත්වේ නෙවෙයි මහණෙනි අපි බැඳෙන දේ තමන්ගේ සංකල්පයට ඇති බැඳිල්ල සංකප්ප රාගෝ පුරිසස කාමෝ චිත්තේව කාමනි තතේව ලෝකේ ලෝකේ තියෙන කාමයේ ඔහොම තිබිච්චා උඹේ සංකල්ප ගැන පොඩ්ඩක් උඹ විනයනේ කරපන් එදාට ඔය ලෝකෙන් අයින් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එක මේ භවතණ්හා විභවතණ්හා වලට සම්බන්ධ කාරණයක් මේක සාමාන්‍ය බැලු බැලමට භවතණ්හාවට වැටෙන්නේ. ඒ භවතණ්හාව අසාර්ථක වෙනකොට එන ද්වේෂයට කියනවා විභවතණ්හාව. භවතණ්හාව ස්ථිර කරගන්න ශාස්ත්‍රාක්ෂර ගන්න බැරි අපිට. අපි රසක් විතර ජල නෙවෙයිනේ. අපි නිකන් සිරිබිරිස්ලානේ. එතකොට අපිට භවතණ්ණාව කරගන්න බැරි වෙනවනේ බැරි වෙච්ච ගමන් ඒකට විරුද්ධ යන එකත් එක්ක හටක්. ඒක විභවතන. ඒ භවතණ්ණාව ටක් ගාලා පෙරලෙනවා විභවතණ්ණාවට. භවතණ්ණාවේ රාගේ, විභවතණ්ණා ද්වේෂේ. භවතණ්ණාවෙම හේව නැත්නම් තමයි විභවතණ්ණාව. ඒක නිසා අපිට මේ හැඟුම් ඇතිකරන්න අපි රට ගැන කතා කරනවා, ಜಾති ගැන කතා කරනවා, ආගම ගැන කතා කරනවා. ඔක්කොම භවතණ්ණාවට වැටෙනවා. මගේ ඉඳුරම් පිනවීම, මගේ ඇහැ කන නාසය දීපිනීම කාම තණ්හාව. භවතණ්ණා කියන්නේ මම වගේ මගේ ඇත්තන්ගේ මම වගේ මගේ රටේ මම වගේම හෙටත් අනිද්දත් ඔක්කොම පැතිරෙන හරිය භවතණ්ණා. ඒක ඉතින් බරපතල වගකීමක් නේ. කරගන්න බෑනේ. ඒ කරගන්න බැරි වෙනකොට මොකකින් හරි වරදිනකොට වරදින දෙයට විරුද්ධව නගින එක විභව තණ්හා. අසාර්ථක භාවයට හේතු වෙන දේ බාහිර නෙපෙන්නේ එතකොට. ඒක විභව තණ්හා. ඒ නිසා ඊව අතර පඹ ගාලේ පැටලිලා වගේ තියෙනවා. ඇත්තටම කාම තණ්හා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපිට අවශ්‍ය මේ හැඟුම් රූප ශබ්ද ටික ගන්න එකේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඉතින් මට නෙවෙයි මගේ අයට දැන් නෙවෙයි හෙට මම යණ යන තැන. ආ ඒක කවදාකවත් ඉවර කරන්න පුළුවන් කන්නේ. ඒක හරියන්නේ නැතිකොට විභව තණ්හා වෙනවා. ඉතින් මේක කොයි එක හරි අච්චාරුව හැදී හැදී තමයි තියෙන්නේ. හොඳයි අපි සැලසුම් කරපු කාලය સમાප්තයි. මම හිතනවා අපේ ප්‍රශ්න තවදුරටත් නැහැ කියලා. එතකොට අපි මයි මයිකේ කොන සංඥාවක් නැ අපි කාටත් ඇහෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරගන්න. මයික් ඔන් කරලා තියෙන්නේ. සංඥාව සමනන්ත සංඥාව අරමුණු කරනවා නම් සිත ඒ ගත සිතේ උපදින ධර්මතාවය සංස්කාර හා සම්බන්ධ වෙනකොට ඒ කියන්නේ අපි දැන් සංඥාව කියන ධර්මය අරමුණු කළොත් ඇත්තටම එතෙන්දී ප්‍රශ්නයක් නැතින අරමුණු කරනවද අරමුණු වෙනවද කියන අරමුණ අරමුණු වෙනවා ඔව්. ඇත්තට ඒක තමයි ඒ අපි ආනාපාන සති සූත්‍රය ගත්තාම පළවෙනි චතුස්කයේ තියෙනවා පස්සම්බයං කාය සංඛාරං අසසි සාමිති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්සසි සාමිති සික්කති ඊට පස්සේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී කියලා වේදනානුපස්සනාවේ තුන්වෙනි පදේට තියෙන්නේ ඉස්ලාම මතට යෝගාවචර චිත්ත සංස්කාරයන් දැනගන්න පටන් ගන්නවා චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක එතකොට මේ යෝගාවචරයට මේ රූප සද්ද ගන්ධ කියන මේ බාහිරයේ තියෙන සංඥා වලින් සෑහෙන දුරස්ත භාවයක් ඇති කරන තුන නමුත් හිත নানা ප්‍රකාර වේදනා ඇති කරලා දෙන්න පටන් ගන්නවා. নানা ප්‍රකාර සංඥා ගොජ දාන්න පටන් ගන්නවා. මේ සංඥා කියන්නේ පරණ මතක. එහෙම නැත්නම් රුචි අරුචික. ඉතින් ඊට පස්සේ යෝගාවචරය ඉන්නේ හීනෙකද, නින්දකද, ප්‍රකෘතියේද, මනෝ විකාර කියලා හොයන්න බෑ. මොකද අර රූප ධර්ම නැත්නම් සාමාන්‍ය ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස වලින් වින් වෙලා. එතකොට මේ යෝගාවචරයට හිතා ගන්න බැරි වේදනා ඇඟට එනවා. සැප දුක දෙකම එනවා. සංඥා වශයෙන් මොනම විදිහක හිතා ගන්න බැරි හැම ලෝකයකම තියෙන ඒවා ඉන්න පටන් ගන්නවා. එතකොට හිතට හිත අරමුණු කරනව නෙවෙයි හිතට අරමුණු වෙනවා. මෙන්න මේ ටික තමයි සරුවත් chance කියලා තියෙන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මේක ඩිස්ක්ලේම් කරන්න කියලා. ඒක ඔක්කොම වර්තමානයේ නෙවෙයි. වර්තමානයේට එන්නේ අතීතයෙන් අනාගතයෙන් වෙන තැන් වලින් එන දේවල්. ඒක ඒ නිසා බේස් එකක් නෑ. හොඳ පදනමක් නෑ. මේ ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. හැබැයි ප්‍රകൃතිය හිතෙන්ම මතු කරන එක නිසා හීනෙක වගේ ඉතාමත්ම සජීවීව පෙන්වනවා. පෙන්න නිසා අපි ඇදෙනවා. අපි බැඳෙනවා. මොකද මේ මීගේ අම්මා ඇවිල්ලා කතා කරනවා, තාත්තා ඇවිල්ලා කතා කරනවා, බුදුහාමුදුරුවෝ පේනවා. ওই වගේ දේවල් එන්න පටන් ගන්නවා. මේව එක්කම නිකන් සංඥා විතරයි. ඒ නිසා යෝගාවචරය ඇව්වා මේ රූප නිවේ රූප සංඥා බව දන්නවනම් එයාට දැනගන්න පුළුවන් මේ හීනක තියෙන දේවල් වලට මම මේ ප්‍රේම කරන්නේ නැගිටට පස්සේ මේව අදාළ නැහැ. ඒ නිසා හීනෙදීම පුළුවන් නම් දැනගන්න මේක මම නෙවෙයි කියලා මගේ නෙවෙයි කියලා ආත්මෙ නෙවෙයි කියලා. එතකොට ඒකෙන් එන්න පුළුවන් තියෙන විශාල දුක්ඛඳක් එන්න තියෙන විශාල ආධිනව රාශියක් මේ දාර්ශනිකවම කපලා හරින්න පුළුවන්. මේකද ප්‍රශ්න නගන්නේ කියලා මට සැකයක් තියෙනවා. ඒක මේ ඒ සංඥාව අරමුණු කළත් සිත සිත සංඥාව අරමුණු කරනවා. අරමුණු කරුවාම අර වෙනත් ධර්ම පේන්නේ නැති වෙලා යනවා. පැහැදිලිව. වෙනත් ධර්ම පේන්නේ නැහැ. ඔව්. ඒකෙදි කුසල කියන්නත් බෑ. අකුසල කියන්න බෑ කොහොමද? කුසලයේ පැත්ත හිතුවොත් කුසල වැඩෙනවා කියලා හිතනවා. අකුසලේ වුණත් ඉන්න පුළුවන්. ඒ මොකද මේ සංඥාව එන වෙලාව පිළිබඳව අපේ දස උපක්ලේශ වල සඳහන් වෙන්නේ නැහැ. උපක්ලේශ වල සඳහන් වෙන්නේ වේදනා සම්බන්ධව. දස සංඥා වල එන්න පුළුවන් උපක්ලේශ 10ක් මහායාන සූරංගම සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක අපේ අපි පිළිගන්න සූත්‍රයක් නෙවෙයි. මම සූරංගම සූත්‍රයේ සඳහන් වෙන 10 දන්නවනම් අද මේ ලෝකේ භාවනා ලෝකේ පිස්සු වැටලා තියෙන හැටි හොඳ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. භාගෙට හිත මේ අරමුණු වලින් වෙන් වෙලා මේ එන සංඥාවේ හිතින් හදපු මනෝ විකාරයක් බව දන්නේ නැතුව එයා බ්‍රහ්ම ලෝකත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පටන් ගන්නවා. දිවි ලෝකත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පටන් ගන්නවා. භූතොත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පටන්. ඉතින් මේ මිනිස්සේ අදහගෙන කරන්නේ. ගෝල බාලියොත් ඔක්කොම අදහගෙන කරන්නේ. ඒකේ කියලා දෙනවා මේ වගේ වෙනකොට ඒ වගේ පිස්සු වැටිච්ච කට්ටිය මෙයා වට කරගන්නවා. වට කරගෙන ඇවිල්ලා උස්සාසනයක් ගනීවි, ඉන්ද්‍රජාල කරાવી, කරලා මේ මිනිස්යාට කියාවි මම උඹට වැඩි ඉස්සරහින් ඉන්නේ මම කියන විදිහට කරපන් කියලා. එතකොට මේ මිනිස්සයා කොච්චර දුරට මේ දේ අදහනවද කියන අන්තිමට තමන්ගේ පංචිල් පද පහක් කඩා ගන්නවා කියලා තියෙනවා. අන්තිමට තමන්ගේ ජීවන தත්ත්වයට නොගැලපෙන තුච්ච පහර தත්ත්වයටපත් වෙච්චාම ගෝලයයි ගුරුනාසේ දෙන්නම ඉවරයි. ඒ මොකද මේ සංඥාව සංඥා භාෂයෙන් අඳුරන්නේ නැතුව අර සබම්බෝලි විශ්වාස කරන්න කියලා. ඒකට හේතුව මොකද භාවනා කරලා තියෙන නිවන් ලබන්න නෙවෙයි. ඉතින් මේ පිට මොකද්ද මේ කළු දොදොල් වගේ මස්කට් වගේ ජුජුබ්ස් වගේ දෙයක් ඉල්ලලා තියෙන්නේ. ඒක හම්බුලා කෑවනේ බඩේලිය කියලා තමයි නතර ඒ ඒ කාරණා 10 ඒ සූරංගම සූත්‍රයේ ලියලා තියෙන කාරණා 10 දැක්කට පස්සේ මං කියවේ සූත්‍රේ වෙන අදහසකින්. ආ ආ. ඒකේ අන්තිමට යක්කු 50ක් හඳුන්වලා දීලා තියෙනවා රූප සම්බන්ධ යක්කු 10යි වේදන සම්බන්ධ යක්කු 10යි සංඥාට යක්කු 10යි සංස්කාර යක්කු 10යි විඥාන යක්කු 10යි මේක ඉන්නේ දක්ෂ යෝගාවචරින්ද නිකන් ශ්‍රී ලංකාරීන්ට නෙවෙයි. ඉතාලම දක්ෂ යෝගාවචරින්. හැබැයි මෙතෙන්දී නිවන නැතුව ඉන්නේ පිට ඉන්නේ පිට ලාමක දෙයකට මේ හීලින් වලට එහෙම නැත්නම් මේ සුව වෙන්න අර හැඟීම මේ හැඟීම වැඩි කරන්න යන මනුස්සයා මේක කනවා. කෑවට පස්සේ මොකුත් නැහැ කබරය ඇල්ලලා පොළවේ ගැහුවා වගේ තරි ගැහෙන්න වදිනවා. වදින විතර නෙවෙයි සාසනයට විශාල කැලලක්. මේ මිනිස්සු අන්තිමට බුදුන්ටත් බයිනවා. ධර්මයටත් බයිනවා. මොකද හොඳට භාවනා කරපු කෙනෙක් නේ. නමුත් එයාගේ චේතනාව හොඳ නැහැ. එයාගේ එල්ල කරලා තියෙන නිවනට නෙවෙයි. ඉතින් ඒ වගේ දෙයකට අහු වුණොත් එවැනි ගුරුවරයෙක් එක්ක ගිහිල්ලා අහු වුණොත් ඉතින් කොච්චරක් සංසාරේ පස්සට යනවද කියන්න බෑ. මේ මම මේ බුරුමේ ඉන්න කාලේ බුරුම සංසෝටික කියවලා තිබුණේ නැහැ. මම එක දවසක් තිබුණා ටයිම්ස් මැගසින් එක ඇමරිකාව හරි ලංකාව හරි මේ එංගලන්ත හරි වෙලා තියෙන්නේ ඒ පුංචි පල්ලියක් තිබිලා තියෙනවා ඔය පෙන්තකොස්ටල් වගේ ඒකෙදි මේ මේ පල්ලියේ ඉන්න ෆාදර්ට ඉන්නලු පවුල් 80ක් ඒ 80ටම කියලා තියෙනවා මේ අසවල් දවසේනොත් ලෝකෙ විනාශ වෙනවා ඊට පස්සේ ස්වර්ගයේ දෙයන්නාසික ස්වර්ග රාජ්‍ය මාතු වෙනවා ඒ නිසා අපි එදාට සූදානම් වෙලා ඉන්න ඕනකල හැමදාම දේශන දෙනවා අර මේස හොඳට කන්ඩිෂන් කරලා ඒ ආසන්න දවසේ එනකොට දැන් ඔක්කොමලා බලා ඉන්නවා ලෝක විනාශ වෙනකම්. යකිත් දක්පි 2012 පෙබරවාරි මොකක්ද දවසක් තියෙනවා මොකක්ද දවසක්? අන්න ඒ වගේ. දැන් හොඳට රත් කරන රත් කරන එනකොට එයා කිව්වලු ඒ වෙලාවට ඔක්කොම පල්ලියට එන්න ඕනයි කියලා. පල්ලියට ගෙනල්ලි වල කිව්වලු මේක දෙවියන් වහන්සේ විසින් හදපු අද බන්දා සුමදුර පාණි. කියලා කන්න එයා බිව්වලු. බිලකලු ඔක්කොම ෆලෝ කරන්නයි කිව්වා. පහුවෙන්ද උදේ බලනකොට 80ම මැරිලා හිටියලු පල්ලිය. පාදරුත් එක්ක. ඉතින් අර මිනිස්සුන්ට නොමග ඇරීම මෙයා තමන්ගේ ජීවිත පූජාවෙන් කරලා තියෙනවා. ටයිම්ස් මැගසින් එකේ ලියලා තිබුණා මෙන්න ඇදහිල්ලේ ආනිසංශ. මුළු පවුල් 80ම පොඩි දරුවොත් එක්ක ඔක්කොම මැරිලා. ඉතින් අර මිනිස්සයත් ඉඳලා තියෙනේ ෆාදරුත් දෙයන්නාංශගේ එයා නියෝජිතෙක් විදියට. එයාට මේ මොකද්ද සම්බන්ධයක් තියෙනවා මේ කියන දේ තමයි කරන්නේ. අන්තිමට ගිහිල්ලා ඔක්කොමත් එක්ක ඉවරයි. ඉතින් ඒක පිළිබඳව ඒ බුදුම ස්වාමීන් වහන්සේ සඳහන් කළා කිව්වා මේ ශ්‍රද්ධාව විතරක් ඉස්සර කරන ප්‍රඥාව නැති වුණාට පස්සේ සනුවරේ වර්ගය විනාශ කරගන්නවා. ඒකට හේතුව මේ භාවනා කරන එනකොට සංඥාවේ අපි දන්නේ නැති එක එක මට්ටම් එළි වෙන්න ගන්නවා. එළි වෙන හැම එකදීම පරීක්ෂා කරනවා ඔබ මායාවද්ද කරන්නේ, චපලකමද්ද කරන්නේ, වංචාවද්ද කරන්නේ ඇත්තටම නිවන සඳහාද මහන්සි වෙන්නේ. එහෙම නැහෙනේ ඒ අදාළ ලණු එයා පටලවා ගන්න තියෙන ප්‍රමාණයට ලණුවක් දෙනවා කාපන් කියන. ඒ නිසා මේක කියනවා මේ විපස්සනා භාවනා කරනකොට අල්ලනෝ නම් දෝතිම අල්ලපන් මමතින් අල්ලන්න යන්න එපා. මේක භයානකයි. කැපවීමෙන් කරනවා නම් කරන්න. මේ ඔසීලිය ඕනේ නෑ. අර කොන්න මේක ඕන නැගිලා ගියොත් වයර් මාරු කරගත්තොත් එහෙනම් ඉතින් පිස්සු වැදෙන්න හොඳම තැන කිට්ටුම මාර්ගය. එහෙම නැත්නම් මේ සීදී නසා ගන්න කොහොම කිට්ටුයි. ඒ නිසා මේකෙත් නෑ ජෝක්ස් නෑ. මේක කරන කෙනා කරන්නත් බෑ කියලා දෙන කෙනා කරන්නත් බෑ. හැම වෙලාවෙම පරීක්ෂා කරලා බලන්න ඕනේ මම යන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්නද එහෙම නැත්නම් මැජික් කරන්නද නැත්නම් මේ ධ්‍යාන මාත්‍ර බලලා අභිඥා ලබන්නද කරන්න ගියෝ කොහේ කෙලවර වෙනවද දන්නේ. මං කියන්නේ ඒව බොරු කියලා. මේ ඇත්ත ඇති හැටි දැක්කට පස්සේ අපිට ඕන දෙයක් කරද හැකියි. ඊට ඉස්සෙල්ලා කරන්න ගියාම මේ කෙලෙසිතකින් ප්‍රාර්ථනා කරන්නේ කෙලෙසිත ඇයිදීම අවලා දෙනවා. මේසයි සංඥාවේ සෙල්ලම් කැලි ටික කියවනකොට මේ අද ඔය එක එක දේවල් ඔය මේ භාවනා ලෝකේ තියෙන සෙල්ලම් ඕගොල්ලන්ට වැඩිය මම දන්නවා. එක එක දැන් ඉඳුවා රහතන් වහන්සේ නමක් පහල වෙනවා බුදු කෙනෙක් පහල වෙනවා අරකයි මේකයි බිම්මල් බිබිනනේ ඕගා ඉතින් හැම කෙනෙක්ම මන්ට දාලා එවනවා ඔබ වහන්සේ දන්නවද ඉතින් මම කියනවා නේ මම ළඟ දියන්න බලාපොරොත්තු වුණා තාම ගියේ නැහැ මාත් රහතන් වහන්සේ පස්සේ වන්දනා කරගන්නම් කියලා මම ෂේප් වෙලා නිකන් ඉන්නවා මොකද දෙයයන් පුදුන වෙච්චි දෙන විඥානාරාම සංසය දැකලා තියෙනවානේ ඒ උන්වහන්සේ කියලා තියෙනවානේ උන්වහන්සේ කියලා තියෙනවා කවුරු හරි කියනවනම් මට මේ දේ තියෙනවයි කියලා ඒ කාන්තෙම නෑ කියලා බාර ගන්න හරිම සිම්පල් ඒ තරම්ම ලේසි කවුරු හරි නෑ කියන මිනිහා ළඟ තියෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අහිංසකව කරගෙන යනවා. තියෙනවා කියලා දඟලනවා නම් දන්න බූදලයක් දීලා ස්තුති කරලා අයින් වෙලා නිකන්. ඈත් වෙලා ඉන්න එකයි තියෙන්නේ. මේක මේ පටලවිලි තියෙන සංඥාවේ තමයි. ඔබවන්ති ඉස්සෙල්ලාම දේශනා කළේ මේ ඒ වගේ සංඥාවක් තමයි තියෙන්නේ. මොකද මේ මේ ඒ කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක. ඒකට ඒක අරමුණු කරනකොට ඒ සංඥාව ක්ෂණයකදී ඇති වෙලා යනවා ක්ෂණයකදී ක්ෂණයක් යන්න බැරි තරම් කාලයකදී ඇති වෙලා නැති වෙලා යන සම් සත ස්වභාවයක්. ඒකෙදි මේ සාමාන්‍යයෙන් මේ දැන් ගාන්ධාරයක් වරගෙවම සද්ද විතරක් තියෙන. අන්න ඒ වගේ දෝංකාරය. දෝංකාරයක් තමයි දෝංකාරයක නැවත නැවත ඇති වෙනා නැති වෙන දසුතාවය තමයි පවතින්නේ. විදියට තේරෙන්නේ. ඒකට ඇයි සංඥාව කියන වචනේ පාවිච්චි කරන්නේ? ඒ සද්ද සංඥාවක් ඒ වගේ නිසා. මේක සමහර විටක මම දන්නේ මට ඔය කියන කොමියුනිකේට් වෙනවාද කියලා මේක ඒ වගේ සද්දයක් බවට රූපයක් බවට ගන්ධයක් බවට රසයක් බවට පහසක් බවට පත්‍චිච්ච නැති මූලික ප්‍රයිමෝඩියල් එනර්ජි එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ඒ මූලික ඒ විශ්ව ශක්තිය වගේ තියෙන එක කෙනෙකුට සද්දයක් වශයෙන් ඇහෙනවා නිතර ඇහෙනවා. තව කෙනෙකුට මධ්‍යස්ථ ආලෝකයක් වශයෙන් පේනවා. තව කෙනෙකුට ස්පර්ශයක් වශයෙන් කම්පනයක් චංචලයක් වශයෙන් පේනවා. කොහොම හරි ඒක මත් පේන නොපෙනෙන එක වෙනස් වුණාට ඒක නිතරම තියෙනවා නිකන් යට තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ Taman Tamanට හුදේකලා වෙනවා නම් ඒකට ගියාට පස්සේ Taman විශ්‍රාම වෙනවා නම් ඒකට ගියාම Taman විවේක වෙනවා නම් පුළුවන්තනම් බලන්න ඕනේ ඒකත් එක්ක ඇසුරු කරගෙන ඉඳලා මේකේ ඉන්නකොට මොනවද තියෙන ආදීනව කියලා. මට රාගෙ මතුවෙනවද? ද්වේෂෙ මතුවෙනවද? මෝහෙ මතුවෙනවද? මේක නඩත්තු කරන්න මගේ මොන හරි කැප කරන්න කියනවාද මොකක්වත් නැහැ. ඔව්. ඉතින් මොනවත් නැත්තම් මේක නිවන කියලා බාර ගන්න කියනවා. මේ ළඟදී ඔය වයසක මිනිසෙක් මට ටෙලිෆෝන් එකෙන් කතා කරලා කිව්වා තව දවස් 10ක්වත් මම ඉන්න එකක් නැහැ ස්වාමීන් තව දැන් අවුරුදු 90කට කිට්ටු කරගෙන තියෙන මට කිසිම එක බයක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ මට එන්න ආසයි ඔබ හම්බෙන්න එන්න විදියක් නැහැ. ඉතින් මං කො මං ආවල ඇවිල්ලා මගේ තනෙන් කිරි දෙන්නේ ආයි තෝ ඉන්න තැන ගෙදර භාවනා කරන කෙනෙක් තියෙන්නේ කියලා. නෑ අවසර මං වැඩේ මං භාවනා කරනවා. මට එහෙම බයක් නෑ මරණ පිළිබඳ බයක් ඇත්තේ නෑ. කීලෙවල මනුෂයා කිව්ව මෙන්න මෙහෙම මම ඉන්නේ මෙන්න මේ වගේ තැනක ස්වාමීන් වහන්සේ මට මේ බිම්බිම හැකිලිමත් නෑ ආනාපානෙත් නෑ ධක්මනත් මොනවත් නෑ හිත බොහොම විවේක තැනකටලා ඉන්නවා ඉතින් මං කොයිද ඔක හොඳනේ ඕකම ඇසුරු කරන්න ඕකේ අවසර ඇරිච්චාම ඕක මේ ලෝකේ කියන වෙන කවුරුවද ඉන්නවද කියලා මං ගෝ නෑ මට තියෙන පිස්සුව කාටවත් නෑ. මේ මගේ පිස්සුව. නෑ අවසර. ඔය මේ කාට පිටේ සෝන්තිපාල හඳුරු ඕකම මට කිව්වනේ සුබ මේ කඳු පොඩ. ඊට පස්සේ මං කෝ කොහොමද කිව්වේ කියලා. ඊට පස්සේ මං කවලු භාවනා කරපුවා මට ආනාපානේ හරි පිම්බි මැක්ටිම් කිච්චා මං උතන තමයි ඉන්නේ. බොහොම විවේක තනක් කියලා. අර හාමුදුරුවෝ කතර කතර ගිලු මිනිස්සු ඕකට ඔබට නමක් නැත්තම් නිවන කියලා කියපන් කියලා. අපි යෝගට තියෙන බය නෙතිනේ. ඔබ සැකකිරිල්ල නෙතින ඒ තාක්කල් ලෝක අපිට මොකද්ද කියන්නේ? සමාදම් වෙන්න බෑ. පිළිගන්නේ නෑ. ඒක පිළිගන්න සැකයක් මට නෑ. මේ මම හැවේ සංඥාව සංඥාව කියන වචනේ පාවිච්චි කරන එකට මම කැමති නෑ. මේක සංඥාවක් නෙවෙයි. මේක මේ පවතින දෙයක්. මේකට යන එක සමාජයෙන් කොන් වෙනවා වගේ එකක්. පහළ වෙනා වගේ එකක්. තනි වෙනවා වගේ එකක්. විවේක වෙනවා වගේ එකක්. විස්රාම වෙනවා වගේ එකක්. මේ තරුණ කාලේ මේක ආව නම් අපි එකට කැමති නැහැ. මොකද අපිට ඕන සමාජශීලීව ගත කරන්නේ. නමුත් 50ට පෙන්නට පස්සේ ජීවිතේ තල තුනක්ම තියෙනවානේ. ඒතර කොහොමදත් දන්නන්නේ කොහොමද මරනකොට තනියෙන් මැරෙන්නේ කියලා. අන්න එහෙම කෙනාට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉඳුරන් හොඳට ප්‍රകൃතිය තියෙනවා. තරුණ කාලේ මේක තේරුම් ගන්නවා කියන එක අමාරුයි. හැබැයි ගත්තොත් ගොඩක් කල ආනිසංශ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නින්දිතයි. සාමාන්‍ය ලෝකෙත් එක්ක බලනකොට ඒක නින්දිත තත්ත්වයක්. කොන් වෙච්ච තත්ත්වයක්. මොනවද කියන්නේ? දුකක්. පෙළෙන සුළු ගතියක්. නමුත් මේක තමයි දුක්ඛ සත්‍ය කියලා බාරගත්ත දේ ඔක්කොම ඉවරයි. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න නැදුවේ මේ දුක කියලා කියන්නේ. ඕකේ අපි කොච්චර මායින් කරන්න හැදුවත් අයින් කරන්න හැදුවා බලුවල්ගේ අවුරුදු 7ක් දාලා තිබුණා තුනුබුරුගේ කෙලින් වෙන්නේ නැහැ. බලුවල්ගේ ඇදයි. ඕක බාර ගන්න බැරි නිසා තමයි මේ දැන් උරුට්ටුවයි රණ්ඩුවයි තීරණ. මං කියන්නේ ඔන්න ඔය ගිනි අඟුරක් වෙච්චා වයි කියලා ඔන්නක බාර ගන්නකො සංඥාවක් නෙවෙයි. ඒ සංඥාවක් නෙවෙයි. සංඥාව කියන වචනේ ගත්තොත් සංවේදනයට බාධා කරනවා. මේක නෙවෙයි මං කිව්වේ. මං කියේ භාවනා කරන යනකොට මේ වගේ විකාර එන්න පටන් ගන්නවා. ඒකට අහු වෙනවා මේක භාවනා ලෝකේ තියෙන ට්‍රැප්ස්. බොරු වලවල්. නමුත් මේක උප්පත්ති ඉඳලම තිබුණ එකක්. භාවනා කරලාගත් එකක් නෙවෙයි. මේක තමයි manussකමේ අඩිය මට්ටම. අපි යෝගට වැටිච්චාම අපි හිතන්නේ මම නිකමෙක් වුණා කියලා. අපි රැහෙන් කොන් වුණා කියලා. අපි පාළු වුණයි කියලා. අපි මේ ගණන් ගන්න දෙයක් නැති වටිනාකමක් නැති දෙනෙක් කියලා අපි කොහොම හරි පොරක් වෙන්න උත්සාහ කරනවා. අයියා වෙන්න හදනවා, අන් පෙන්නන්න හදනවා, පෙන්නන්න පෙන්නන්න මේක නැති වෙන එක තමයි වෙන්නේ. කවදා හරි මේක බාරන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුංගතපාදි ඥානංගතපාදි පඤ්ඤාවතපාදි විඥාවතපාදි ආලෝකෝතපාදි කියලා සංසාරේ පුරාට ප්‍රතික්ෂේප කරපු මේ දේ පෙර නොඇසූ නොවිරු ඥානයක් මට මහණේ පහළ වුණා. මම මේකට දුක්ඛ සත්‍ය කියනවා. ආර්ය දුක්ඛ සත්‍ය කිව්වහම බුදුරජාණන්සේගේ රැස් වීදිනවා. එතකම මේ කෙනෙකුට තිබුණේ පාළු ගතිය. කම්මැලි ගතිය, නීරස ගතිය. දැන් ඒකට අලුත් අර්ථකථනයක් දෙනවා. මේක තමයි අපි හොයන්න අවබෝධ කරගන්න හදපු දුක්ඛ සත්‍යය. ඒ නිසා බුදුරජාණන්සේ මේක ලස්සන වචනකින් කියනවා. මහණෙනි දුක්ඛ සත්‍ය නම් දුක බව මම කිසිසේත්ම මම උඹලත් කරන්නු කරන්නේ මම එකක් වලට කියනවා. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරනවා විතර සැපක් මුළු මනුස්ස ලෝකෙම නැහැ. ඕකටයි මම මේ දිව්වේ. ඕක තමයි මේ දේ කියලා අවබෝධ කරපු දාසේ හිතනවා. බුදු අම්මේ අපි මේකට ගෙවපු ගෙවිල්ලක්. අර බල්ලා වලි කියලාන්න කරකිනා වගේ කරකිනා මේක වගේ. බාහිර ගන්න කවුරුත් කියන්නේ නැහැ. ඒකත් අපේ කර්ම ගෙවෙන්න ඕනේ වෙනකොට. මොලේ පෑදෙන්න ඕනේ අපිට. අනිතික මේ සංසාරේ වෙන ඛණ්ඩ මගුලක් නැහැ. ඔච්චරම තමයි ආයෙ වුණෝ කණ්ඩේ. ආන්නේ විදි මේරිල්ලක් එනවා. එතකොට මේක බාර ගන්න. හොඳයි අපි විනාඩි 10ක් වැඩිපුර ගත කරලා තිනවා ගෙවන්න ඕන එකට. අපි හතරට නැවත අපි රැස් වෙනවා. මම හිතන්නේ පරියන්කේට. හතරට පරියන්කේකට රැස් වෙනවා. ඊට පස්සේ අපි හයමාරට ධර්ම දේශනාවට රැස් වෙනවා. ඒ නිසා අපි මෙතන ඉඳලා පැය කමාරක එකමාරක් නෑ දැන්. එකයි කාලක් තියෙනවා සක්මන් කරන්න. සක්මන් පස්සේ අපි සමුහ පාණ්ඩ එකතුම ශිර දිනාටම දේරුවන් සරණයි.